ඒ අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අද පළවෙනි දවස නිසා කාරණා තුනක් මම මතක් කරන්නම් ඊට පස්සේ අපි යනවා සාකච්ඡාවට අපි මේ සාකච්ඡාට ඕන ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් කියන්න පුළුවන් ධර්ම සාකච්ඡාවක් කියන්න පුළුවන් නැත්නම් පොදු කමඨහන් සුද්ධ කිරීමක් කියන නම කියන්න පුළුවන්. ඉතින් ඒකට අපි උදේ අපි සීල් සමාදන් කරා. ඒ නිසා මේ උපෝසත අටාංග සීලේ පිළිබඳ කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඇයි මේක අපි සමාදන් වෙන්නේ මොකද්ද තියෙන ලාභේ මොනවද මේ අට සීල් කියලා? අපි ඒක මේ වෙලාවේ ප්‍රශ්නයක් වශයෙන් මතු කර ගන්නවා. තමයි අදාළ ප්‍රශ්නේ. දෙක වැඩමුළු ආරම්භයේදී භාවනා උපදේශ ප්‍රතිගත කළ ධර්ම දේශනාවකට අහන්න ඇති නැත්නම් ඊට කලින් අහලා ඇති. ඒකේ යම් කිසි තේරෙන්නේ නැති දෙයක් විස්තර කළ යුතු කරගත යුතු දෙයක් තියෙනවනම් ඒකත් අපි මේ වෙලාවේ ප්‍රශ්නක් වශයෙන් නැගලා සුද්ධ කරගන්න. ඒ වගේම අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේදී තියෙනවා මේක තමයි කාලසටහන මේ තමයි අපි වැසිකිලි මේ තමයි අපේ නානතන කන බොන තැන් කියලා ඒක මේ වෙනකොට ඕරියන්ටේෂන් කරලා ඇති. ඒක තමන්ගේ භාවනා වැඩ පිළිවෙලට බාධාවක් නම් හෝ ඒක පිළිබඳ මත මතාන්තර තියෙනවා මේ වෙලාවේ සාකච්ඡා කරන්න. එතකොට අපිට පුළුවන් මේ වැඩේට පරියන්කේට සක්මනට හිත පිරිසිදුව කටයුතු කරන්න සීලයේ පිළිවෙල ප්‍රශ්නකුත් නැහැ. කාලසටහන සහ භාවනා වැඩමුළුවේ ආයත පැතු පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ. කමඨහන පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ. ඒ තියෙනවා නම් මෙතනදි තමයි සාකච්ඡා කරන්නේ. එකිනෙක හා සාකච්ඡා කරන්න යන්න එපා. එතකොට ඒක කවදාකවත් වැඩි වෙන්නේ නැහැ. එතකොට අනවශ්‍ය කතාවල් වලට පෙළඹෙනවා. කවුරක් කවුරුත් ප්‍රශ්නකට උත්තර දෙන්න යන්නත් එපා. රට ප්‍රශ්න අහන්න යන්නත් එපා. වැඩ මුලුව පිළිබඳ සම්බන්ධ ප්‍රශ්න දෙනවා. දෙමාතෙන් අහන්න. එතකොට එයා වගකීමෙන් උත්තර දෙයි. කිසිම කෙනෙක් මේ ඉන්න සේවකයන් එක්ක අන්‍යයන් සම කතා කරන්න යන්න එපා. එතකොට ඒක අපි කරගෙන ආපු අර ඉවිසුමට බාධා. ඉවිසුම කරගෙන ගිය එකනටත් කරදරයක් කරනවා. ඒ වගේම එකිනෙක කතාවට පෙළඹෙනවා. ඒ නිසා මේ වැඩ මේ සාකච්ඡාව නිසා අපිට එකිනෙකා අතර තියෙන ඇද ඇයොදයි කතා නැහැ. ඊට අමතරව අපි භාවනා කරනකොට එන ප්‍රශ්න තියෙනවානේ. පරියන්කේකේ තියෙන ප්‍රශ්න, සක්මණේ තියෙන ප්‍රශ්න, ඒවත් කමඨාන් සුද්ධ කිරීමේ ශීසී අර්ථ භාවනා කමඨාන් වැඩමුළුවට ගන්න. ඒ නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමට ගන්න. ඒ වගේම තුන්වෙනි කාරණාව තමයි සූත්‍රයේ ඉඳලා අපි අර චේතෝ කියලා කියන සූත්‍රය තෝරාගෙන තියෙනවා. ඉතින් ඒ සූත්‍රයේ සම්බන්ධ දීලා තියෙන දේශනාවෙන් පැනනගෙන ප්‍රශ්න තියෙනවනම් හෙට ඉඳලා ඒකත් මතු කරගන්න පුළුවන්. ඉතින් මේ තුලින් එහා ප්‍රශ්න අහන්න එපා. මොකද මේක නිකන් සාමාන්‍ය දහම් පාසලක් හෝ භාවනා බුද්ධහම් ගන්න පන්ති පාඩමක් නෙවෙයි. විශේෂයෙන්ම මම කියනවා වෙන ගුරුතුරු ගණන භාවනා ක්‍රම සහ තමන් මෙහෙට ඉඳිතල කරපු භාවනා පිළිබඳව කතා කතා කරන්න යන්න එපා. කරපු ගමන් වෙන්නේ මගේ ඇති වචනයක් කරගමුත් අහේ කොහේ දෝරති ගුරුවරෙක් මයිත් එක තරහයි. ඉතින් ඉන්නේ ඉස්සෙල්ලා මට විශේෂයෙන්ම කාර්ය සභාවෙන් කිව්වා කාගවත් භවනා ක්‍රමයක් ගැන කතා කරන්නත් එපා කාටවත් කියන්නත් එපා අපේ ක්‍රමයක් කියලා දීලා තියෙනවා. අපි ඒක කරලා තියෙනවා. ඒ ක්‍රමේ දන්නේ නැත්නම් ඒක අහගන්න. කරනකොට මතෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. මේ ක්‍රමය හොඳ නැත්නම් යන්නේයි තියෙන්නේ. ගේට්ටු ඇරලා තියෙනවා. එහෙම නැතුව මෙහි ඉඳගෙන අනුන්ගේ බේත් තන ඇවිල්ලා මෙහි ප්‍රතිවාප ගන්න යන්න එපා. ඒත් ගත තැනම ප්‍රතිවාප අහගන්න. ඉතින් එහෙම කතා කරන්නේ මොකද අපි මේ කරගෙන යන වැඩේ සම්මියක් වැඩක් මිසක් අවුලක් ඇති නොවේවා කියන අදහස. මොකද මේ සාකච්ඡාවේ තියෙන ප්‍රධාන වටිනාකම නිර්වෘල් වීමක් මිස අවුලක් ඇති කරන්නේ ඒක අපි නිසන්වනේ දැන් යන 180 ගණන් වැඩමුළු හැම එකෙම ඒ ධර්ම සාකච්ඡාවල් නිසා අපිට පාර පැහැදිලා තියෙනවා. කියන පාරේ කිසිම හැප්පිල්ලක් හැලහැප්පිල්ලක් නැහැ. මොකද එදින ප්‍රශ්න අපි විසඳගෙන යනවා කාටවත් ප්‍රශ්න විකරන්නේ නැහැ අනුන්ගේ ප්‍රශ්න කරන්නේ ඒ විශේෂයෙන් මේ වගේ පිරිසක් සැහෙන විශේෂයක් එකතු වෙච්චාම එහෙම අර සාකච්ඡාවේ එනමඟ සාකච්ඡාවේ ගුණ හරියම ආදි පාත්තා. ඉතින් ඒක මම ඉස්ලාම් දවසින් සවිනාල් 10 15 කරගන්නේ එහෙම කතා කරගෙන යන. ඒ අතරමැද ලැබෙන කාලේ උපදීම ප්‍රයෝජන ගන්නවා. අපේ ජීන මේ ප්‍රශ්න විසඳගන්න මේ කාලෙන් පිට කතාව නොකරන්නත් උපරිම ප්‍රයෝජන ගන්න. ඒතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ ගත්ත ගැම්ම ඉන්දියට ගෙනියන්න ඒක අපි සාර්ථක රුචිවල ලැබලා තියෙන නිසා මම මේ කතා කරන්නේ. ඉතින් මම මේ ටික මුලින් අද මතක් කරනවා මම ටිකට බලාපොරොත්තු වෙන්නේ නැවත නැවත මතක් කරනවා මොකද උගක් වුණ මට මතක වුණ භාවනා වැඩමුළු සම්බන්ධ වෙච්ච අය. නවතර සම්ප්‍රදාන කුල ආරම්භයක් වශයෙන් මතක් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් සාකච්ඡාව පටන් ගන්න ලිඛිත ක්‍රම දෙකකට එකක් තමයි ලිඛිත ප්‍රශ්න වලින් ඒකට අපි ආරාධනා කරලා තිබුණ නිසා ලිඛිත ප්‍රශ්න වලට ඉදිරිපත් කළා තියෙනවා. අපි ඒකේ සාකච්ඡාව පටන් ගන්නවා. දැන් මේ යෝජිත කාලය තුළ ලිඛිත ප්‍රශ්න સમાપ્ત නම් අපි සභාවට වාරි දෙනවා. ඒ වෙලාවට මතුවෙන ප්‍රශ්නයක් සභාවට ඉදිරිපත් කරන්න. ඒකට අතුස්සුව අපිට පුළුවන් මේ මයික්‍රොෆෝනේ ලබලා දෙන්න. අමතරව සමහර ලිඛිත ප්‍රශ්න තොරතුරු මදි නම් මගේ ළඟ නරක පුරුද්දක් තියෙනවා උසාවියට කැඳවන එක. ඒක නකට උසන්නේ කියලා ඒ සමහරු ඒක ලියලම තියෙන උසාවියට කැඳවන්න එපයි කියලා. ඒකටත් අයිතිවාසිකම් තියෙනවා. කැඳෙව්වොත් ආයෙත් අපිට මයික් එක දෙන්න වෙනවා. එතකොට ප්‍රශ්න ලියනකොට ලියන්නේ නිර්ණාමිකව. උසාවියට කැඳවනකොට පුද්ගලයා අතීශීමින් අහුවීම තමයි පළවෙනි වැරද්ද දඬුවම දෙක තමයි මයික් එකට කතා කරන්න වෙන එක තමයි දෙවෙනි දඬුවම. ඒකත් මම මතක් කරනවා ඊට පස්සේ අපි අපි අලාපම් මාතේ ගිල්ලා ඉදිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರයට ආරම්භයක් ලබා දෙන්නේ කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. අපිට ප්‍රශ්න පහක් ලැබිලා තියෙනවා. පස්වෙනි ප්‍රශ්නය වහන්සේගේ අවසරය පරිදි ඥාන සම්බන්ධ ප්‍රශ්නයක්. ඒසයි ප්‍රශ්නය අවසානයේදී හෝ නැවත සකස් කරන්න ඒ බුදුහාන් ආරාධනා කරනවා. අරේ ප්‍රශ්නේ අවසරයි ස්වාමීන් වහන්සේ. මම භාවනාවට වැඩි පළමුණක් නැති කෙනෙක්. ඒ ආනාපාන සති සහ සක්මන් භාවනාව යන දෙකින්ම වගේ හිත එකඟ කරගැනීමේ හැකියාව තියෙන බව මට දැනෙනවා. ආනාපාන සති භාවනාවේදී චිත වැඩි වේලාවක් සතියේ පවත්වා ගැනීමේ හැකියාවක් සහ කයේ සැහැල්ලුවක්ද දැනේ. සක්මන් භාවනාවේ ආදයේ පොළොවට වදිනකොට මගේ සිත එකතැන් වූවා. ඉන් ඉදිරියට කර යුතු දෙයක් මට නොදැනේ. මාගේ භාවනාව දියුණු කර ගැනීමට දරතර වහන්සේගෙන් උපදෙස් ඉතා යථාර්ථවත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒවන් සරණයි. අදිට අද ආරම්භක දවස් වශයෙන් හොඳ ප්‍රශ්නයක්. අපි දෙවෙනි කොටසෙන් පටන් ගත්තොත් සක්නේ අය තියෙනකොට අය තියෙන එකේ දැනුම පොළේ වදින එකට දැනීම එනවයි කියලා කියන්නේ සතිය පිටලා තියෙනවා කියන ලකුණක් තියෙනවා. ඊට පස්සේ මේ සතිය දියුණු කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. මේ වගේ කෙනෙකුට කියන්න පුළුවන්. එකක් තමයි ඒ විදිහට පියවර කීයක් විනාඩි කීයක් ඒව සතිය දිගට පාත්තන්න පුළුවන්ද කියන එක විනාඩි කීයක් පියවර කීයක් මේ ගත්ත නංවාගත්ත සතිය දිගට පාත්තන්න පුළුවන් දෙ කියන එක ලිපියට ඇතුල් කරන්න. දෙක තමයි අවශ්‍ය නම් මේ ඒක තමයි සතිය ගුණ ප්‍රමාණය වැඩි කිරීම වැඩි වේලාවක් ඊවර ගානක් විනාඩි ගානක් සතිය පාත්තන්න පුළුවන් මේක සඳහා කටයුතු කරනකොට ප්‍රමාණාත්මක වැඩිවීමක් වෙනවා. ගුණාත්මක වැඩිවීම තමයි වම් පායේ දැනීම සහ දකුණු පායේ දැනීම අතර වෙනසක් තියෙනවද? එහෙම දෙයක් දැක්කද කියලා. වම් පාය තියෙනකොට මට යම් විදිහකට බරකට වෙනවා තේරෙනවා. දකුණු පාය තේරෙනවා. මේ දෙක අතර වෙනසක් තියෙනවා කියන්නේ. ඉතින් උඟ දෙනකොට ඒක අහුවෙන්නේ නැහැ. මොකද හේතුව ඒක තිබුණාට හදිසියු. නමුත් ඒකට නිදර්ශනයක් දෙන්න පුළුවන් මම මේ කියන කාරණාවට ගන්න. ජීවුන කරන්නේ අපි දකුණක් කර කාඩේ වැඩක් ආවොහම අපි මේව දකුණෙන් තමයි කරන්නේ. මේ වෙලේ අපිට වමෙන් කරන්න බෑ. කල්ලාලේක ලියන එක දකුණේ ලියන එක කරන්න වමෙන් දෙන්න බෑ. වමෙන් දින එකට දකුණින් යනට මේ කලාතුරකින් තමයි දෙක සම වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ වමට දකුණින් වැඩ කරන්නේ දකුණ ටිකක් සුදු පාටයි දිගයි හයයි. වම කෙටුයි කළු පාටයි. වැඩේ කරනකොට මේක ඉතා දක්ෂව කරන්න පුළුවන්. ඒ නිසා අපි වමත් කාර්ය දකුණත් කාර්ය කියලා තේ වගේම කකුල් දෙකේ පැහැදිලි වෙන්න වෙනස් දෙකක් තියෙනවා. ඒක ෆුට්බෝල් ගහකට තියෙනවා. ෆුට්බෝල් ගහන්න කියලා කික් එකක් ආවෙලා කික් කරන්න බෑ කුඩේ. කික් අනික කකුලෙන් තමයි. හොප් ස්ටෙප් එකෙන් ජම්ප් එක කරනකොට ඒ හොප් එක වෙන්නේ අක්‍රීය කකුලට. ඒකල තමයි ජම්ප් එක කරන්නේ සක්‍රීය කකුලෙන්. ඉතින් මේ දෙක අපි දන්නේ අත් දෙකෙන් කියන්නේ. දකු වම දෙකේ කකුල් දෙකේ තියෙන. මේක ඉස්සර අවුරුදු 30000කට පොඩි ඉස්සලා ඒ අප්‍රිකාවේ මුහුදු වෙලා කෙහෙම පොසිල් කරන වෙලා තියෙනවා. ඒකේ පේන තිබිලා තියෙනවා පියවර ටිකක්. මේ පොඩිය පොඩ මෙහෙම ඇලවෙච්චි මූදු වෙල්ලක මූදු වෙල්ලක ඉතින් ඒකේ දකුණු කකුල ගිල බහලා වැඩි ඉතින් ඒක කොයින විද්‍යාඥයා කියනවා ඒක ගෑනු කෙනෙක්ගේ වෙන්න පුළුවන් පබ්ලික් වඩාගෙන ගිහලා ඉන්නවා කියලා. එයා කකුල් දෙක තියෙනවා. ඒක කකුල් දෙක තිබ්බහම එයා කියනවා මට අවුරුදු 40000කට නැකමක් මතුවලා එනවා. ඒක පේනවා දකුණ බර වෙලා තියෙනවා. දකුණ කාගෙන ගිහලා තියෙන වැඩි. පියවර සලකුණේ. ඉතින් ඒක අම්මා කෙනෙක් වෙන්න ඇති අපි කොඩාන ගිහිල්ලා ඇති කියලා හිතනවා. ඕනම කෙනෙක්ගේ දෙකේ වෙනසක් තියෙනවා. ඒ දෙක දකින්නේ අපි කොච්චර ඇවිද්දා. ඒ වගේ මේ දෙකේ වෙනසක් තියෙනවා දකින්න. අපි කියමු කොමන් නැහැ මම මේ කියන කාරණාව දැනගෙන ගියොත් අල්ලන්න පුළුවන්. ඊට පස්සේ එකක් තියෙනවා. වැඩිපුර විතර වුණා වම් අයම ඔසවනවා තබනවා කියලා දෙකක් තියෙනවා. එසෙනී පිටබීම අතර කළු සුදු වෙනසක් තියෙනවා. දකුණු පාය ඔසවනවා තබන. ඒ නිසා සමන්ද වම පාය දකුණු පාය දෙක අතර යම් වෙනසක්. දක්නාසුලෝ බහනාකට නොදැනුණා. දිගට කරගෙන යන්න පුළුවන් ගතිය වැඩෙනවා නම් බලන්න වම ඔසවනවා තබනවා දකුණ ඔසවනවා තබනවා. මේක මම විස්තර වැඩි වීම සඳහා අනපාට දක්නවා. එතකොට මේකටත් එළියක් වෙටි අනපාටත් එළියක් වෙටි. යම් වෙලාවකට කාටාගේ මේ කිනාට විචුක ආනපන්නේට හිත යනවා කියලා වැඩි වෙලාවක් යනකම් බලන්න උස්ම ගන්න වැඩි කරගන්න බලන්න. උස්මෙම හිත පවතින වෙලාව වැඩි කරගන්න බලන්න ඒක තමයි පළවෙනි පියවර. එතකොට සතිය මානාත්මක වැඩි වීමක් එතකොට බලන්න උස්ම ගන්නකොට දැන දැනීම සහ හෙලනකොට තියෙන දැනීම අතර වෙනසක් තියෙනවා. ගන්නකොට වදින තැනමම හෙලනකොට දැනෙන්නේ ගන්නකොට දැනෙන්නේ සීතලමද හෙලනකොටක් තියෙන්නේ කාලය අතින් ඉදසාරදී. ඉතින් ඒක සත්‍යපට්ඨාන සූත්‍රයේ සර්වඥාන්තේ විසින් දීකම් මාස සන්තෝ දීකම්ස සාමීති පදානාති කියලා. රසම් මාස සන්තෝ රසංස සාමීති පදානාති කියලා එන්නේ කෙටි වෙන බවක් පෙන්නන තියෙනවා. උස්ම ගන්නකොට ගන්නකොට බලන්නේ මොනවා කෙටි වෙන බවක්. ඒ කියන්නේ ඉස්සල්ලා අපි ගන්න හුස්ම සහ හෙළන හුස්ම අතර වෙනසක් දැකලා ඊට හොඳට පදම් කරගත්තට පස්සේ පළවෙනියෙන් ගන්න හුස්ම සහ දෙවෙනියට ගන්න හුස්ම සහ තුන්වෙනියට ගන්න හුස්ම අතර ආස්වාසේ පරිණාමයක් වෙනවා. ඉස්සර බලන්නේ ආස්වාද වස්ස දෙක අතර වෙනස. ඊට පස්සේ ආස්වාසේ දිගට කරගෙන යනකොට ඒකෙත් පරිණාමයක් තියෙනවා. ප්‍රසවාසයේ දිගට කරගෙන යන්නේ ඒකෙත් පරිණාමයක් තියෙනවා. ඒක හරිසියු. ඒක තමයි සත්‍යපට්ඨාන සූත්‍රයේ පෙන්නලා තියෙන්නේ මුලින් මුලින් ටික් ටික් ආස්වාස පෙන්නලා එන්නේ එන්නේ කෙටිවි. මුලින් මුලින් ටික් ටික් ප්‍රසවාස පෙන්නලා ඉන්නේ කෙටිවි. ඉතින් මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනස සහ ආශ්වාසයෙන් ආශ්වාසයට ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට කියලා මෙන්න මේ වෙනස්කම් බැලීමට කියනවා රිඩක්ෂනිසම් කියලා. විභජ්‍යවාදී කියලා තමයි සම්මතනච පාවිච්චි කරලා තියෙන නම. මේක තමයි විද්‍යාව ලෝකේ පහළ වෙන්න මුල්ම වෙච්ච කාරණා. මුළු පද්ධතිය බලන වෙනකොට පද්ධතිය පුංචි කරගෙන අංශුවක් කරගෙන පරමාණු කරලා පරීක්ෂා කරලා බලන්න. ඒක කඩ කඩ කඩ කඩ ගියාම ඒකේ අවසානයේ යන්නේ යන්න සතිය ඉතාමත්ම තියුණු ඒ තියුණු වීම අනුව ඒ මුත්‍ත්‍ය ආශ්වාස ප්‍රශ්වාසයේ දෙක අතර වෙනස ආශ්වාසයෙන් ආශ්වාසයට වෙනස ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට වෙනස උතුර දකින්න වෙලාවේ අද උදේ වගේ එළිය හෙන ගැහුවත් ඇහෙන්නේ නැතු වෙනවා අර වුණට උතුර කිට්ටුවේ බලනකොට බාහිරේ ශබ්ද වලින් අපි අරසවෙන ගතියක් එනවා ඉතින් එතකොට තමයි තේරෙන පටන් ගන්නවා අතකොට කිඳා බහින්න බහින්න බාහිර ලෝකෙකින් එන ආතතිය බාහිර ලෝකෙකින් අසහනය බාහිර ලෝකෙකින් දරතය පරිලාහය අරමුණේ කිඳා බැහිම හරහා එක චිත්තක්ෂණික කරගන්න ඒක ආධුනිකයට කියන වයසක වැඩකල් කරපිකාන කියලා වෙනසක් නැහැ ඒ නිසා අපි සති ධර්මයේ අරසා කරන සති ධර්මයේ විසින් අපිව බාහිර ලෝකේ කරදරුලින් අයින් කරනවා ඒක තේරෙන්නේ අරමුණේ විස්තර බලන්න වැඩි වෙන්න වැඩි වෙනවා. ඒක සමහර විටක ආධුනිකයෙකුට ටිකක් පරිවැඩි වෙන්න ඉඩ තියෙනවා. නමුත් සංසාර පැත්තෙන් බලනකොට එක එක්කත් ආධුනික නැහැ. ඒ කාලයක් වයසක කන්නේ. සංසාර පැත්තෙන් කවුරක්වත් නැහැ මේ බබාලා වෙන්න හදන්න පුළුවන් කට්ටිය නේද? ඇහෙන වයසක කට්ටිය. ඒ නිසා මේ තොරතුරු දීලා බලන්න ඒ දකින්න දක්ෂ ඒ තොරතුරු දැනීම ඇතුව භාවනා කරනකොට අර කීඩා බැහිමේ ක්‍රම දෙකක් තියෙනවා ආරම්භක සිටීමේ කාලය වැඩි කරන්න අරමුණේ පළු දෙක අතර සංසන්දනය බලන්න කියලා අපි මේ යාකස් ගෞරවයෙන් වාස මම දැන් මෙතන කියන චින්තනය ඒකාග්‍රතාව අතර වෙනස කුමක්ද වාසයට නිරෝගී සුවපත් ඒ පළවෙනි චිත්තක්ෂණයේ පැවැත්ම තමයි ඒකාග්‍රතාවය කියන්නේ. එක සැරයක් මම දැන් මෙතන කියලා ආයෙත් අවුලුනොත් ඒකාග්‍ර වෙන්නේ නැහැ. පළවෙනි චිත්තක්ෂණයත් මම දැන් මෙතන, දෙවෙනි චිත්තක්ෂණයත් මම දැන් මෙතන, තුන්වෙනි චිත්තක්ෂණයත් මම දැන් මෙතන. හතරවෙනි චිත්තක්ෂණේ ඉඳලා දැනෙන්න පටන් ගන්නවා ඒකාග්‍රතාවය ඇති වෙන්නේ. ඒක මහසීසයට වතකරන් කරනවා අභිධර්මයේ අනුව. මේ කියන්නේ අපිට ධර්ම ටීචර් කෙනෙක් කියලා මට හරි බයක් තියෙනවා. එමේ කාරණාවට පොඩ නිසා භවංග භවංග උපච්ඡේද පංචද්වාර ආවර්ජන සම්පදින්චන වොත්තර කියන චිත්තක්ෂණ පස්සේ පස්සේ තමයි මේ මොකක්ද කියලා තේරෙන්නේ. කියන්නේ පළවෙනි චිත්තක්ෂණේ මොකක්වත් තේරෙන්නේ නැහැ වෙලදී. දෙවෙනි චිත්තක්ෂණේ වෙන්නේ නැහැ. තුනක් හතරක් ගියාට පස්සේ තමයි මොකේද හිතිය කියලාවත් තේරෙන්නේ. ඉතින් ඒක අභිධර්මයට දාලා පෙන්නන්නේ පළවෙනි චිත්තක්ෂණය වෙනුවෙන් පළවෙනි චිත්තක්ෂණය බලන්න බෑ. ඒ වගේ තුන හතරක් එක දිගට ගියොත් තමයි මම හිතියේ මොන වගේ පසුබිමක්ද කියලා ඒක මම හිතන්නේ විදුරු ගතියක් තියෙනවා. ඒක අකුවාචාර්ය මහන්සිය පෙන්නනවා. මේ ඇඟිල්ලේ අගට කියන්නේ ඇඟිලි පිටරේ කියලා. මේ ඇඟිල්ලේ ඇඟිලි පිටරේ මේ ඇඟිල්ලේ ඇඟිලි පිටරේ අල්ලන්න බෑ. ඒකට වෙන ඇඟිල්ලක ඇඟිලි පිටරයක් ඕන. ඇඟිලි පිටරේ ඇඟිලි පිටරේ අල්ලන්න බෑ. ඒ පළවෙනි චිත්තක්ෂණය වෙනුවට පළවෙනි චිත්තක්ෂණය උරගා බලන්න බෑ. චිත්තක්ෂණ තුන හතරක් ගියාට පස්සේ තමයි කේල් ගහ ගන්න දෙන්නේ, පොල් ගහ ගන්න දෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඒක නිසා මම දැන් මෙතන කියන පළවෙනි චිත්තක්ෂණේ වැඩේ ලැබෙනවා. නමුත් එයාට එතනදී මේක ප්‍රත්‍යක්ෂණය කරගන්න බෑ. උග්‍ර කුශාග්‍ර බුද්ධිමත් මූලධර්ම ධර්ම තියෙන කෙනාට පුළුවන් වෙන්නේ ඉඳී තියෙනවා. ඒක ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි අනුමානයක් නෙවෙයි. අනිත් කෙනා කරණ තියෙන්නේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය අඛණ්ඩව එක දිගට පවත්නකොට ඒ වික්ෂිප්ත හිතේ සහ ඒකාග්‍ර හිතේ වෙනස කැපී පෙනෙන වෙච්චේ අර තේරෙන ගන්න. ඒක දක්නාසුලුව බැලුවොත් විතරයි තේරෙන්නේ. ඒ නිසා ඒකාග්‍ර වුණාට වැඩක් නෑ. ඒකාග්‍ර බව දැනගන්නවා කියන එක වෙරිෆයි කරනවා කියන එක ප්‍රත්‍යක්ෂණය කරනවා කියන එක සාධර බුද්ධිමත් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. ඒසකින උසාවියක සාධාරණ විශ්තු උනාට වැඩක් නැහැ. උසාවියේ සාධාරණ වෙච්ච බව උසාවියටම තේරුම් ගන්න සාධාරණ සාධාරණ වෙන්නේ. නඩුකාරට තේරුම් ගන්න ඒක අනික්කයට තේරෙන්න මෙතන සාධාරණ උනා කියන්නේ නීතියට වෙලා වැඩන්නේ. නීති නොදන්න අයට තේරෙන්න ඕන මේක සාධාරණ උනා කියලා ඉතින් අපි අනන්ත ලක්ෂ කෝටි වාරයක් කියන්නේ මම දැන් මෙතන. නමුත් ඒක අපි වෙරිෆයි කරන්න ගන්නෑ. ඒක අපි ප්‍රත්‍යක්ෂණය කරන්න දන්නේ නැති නිසා අත්දැකීමට එකතු වෙන්නේ එක්ස්පීරියන්ස් එක කවුන්ට් වෙන්නේ ඒ කියන්නේ මල් මාලෙට මල් ලැබුණොත් ඒකටයි මාලේ වෙන්නේ අමොන්නති මල් මාලෙට ඇමිනිලා නැහැ ඒක වැරක් වෙන්නේ ඒ නිසා හොඳට සතිපත් එක්කම විදීන්නේ ඇති කරගත්ත සත්‍ය අතිචිත්තක්ෂණය දිගට පැවැත්ීමේ දක්ෂකම තමයි මනුෂ්‍යකම කියලා කියන්නේ ඒක තමයි හික්මීම කියලා කියන්නේ ඒක තමයි තපස කියලා කියන්නේ වලින්ම රතනින් මෙතන එකතු කරපු එකයි අමුණගත්තර පස්සේ තියෙන එකේ වෙනස පේනවා අඟුලි මාල ශක්තියේ අල්මාල අඟුලි මාල කරේ දාගන්න ඉස්සලා දැයෙන මිනි කණක් නැතුවා අර පැත්ත මේ බෙනියට ගැහුවා මිනි කපල යකිල්ල අක්ෂිත ගන්න කපුටු ගෙනියනවා ඇටින් කුල ගෙනියනවා මේ උගුඩු උසම බැරිම දෙන තමයි මාල දාගන්න අති ගන්න මිනි මස් ඊට පස්සේ තමයි නාමපත පැමිණි. ඊට පස්සේ තමයි ගණන් කරන්න පුළුවන් මේ 999. ඉරිසලා කම්පේ වරයක් ෆුටිනේ. ඒ සංසාරේ ගොඩාක් අපි භාවනා කරන්නේ නැති. ඒත් භාවනාවට ගරු කෙරුවේ නැහැ. භාවනාව අගය කරේ නැහැ. ඒකට ඒක එකතුවකට යන්නේ කියුමුලේටිව් ඉෆෙක්ට් එකක් එන්නේ. එන්න නම් එක දිගට චිත්තක්ෂණ ගානක් යන්න. අපි අපි ගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ මෙය මාගේ පළමු දීර්ඝකාලීන භාවනා පූර්ව වැඩසටහනයි. හැම දිනෙම භාවනාව ආරම්භය කිරීමට පෙර ඔබ වහන්සේගෙන් උපදෙසක් ලබා දෙන්නේ නම් වඩා සාර්ථකව දිනය ආරම්භ කිරීමට හැකි වේයයි සිතමි. පසුව දෙමි මා ඔබ වහන්සේගේ දේශනා භූමියක් අන්තර්ජාලයේ අසා ඇත්තේ. ඒ නිසාමයි මා සිතුවේ මෙය වඩා සජීව වනු ඇතයි කියන්නේ. දරුවන් සරණයි. මට කියන්නේ ධම්ම ජීව කියනවා. අදීවයි. නමුත් එක්කෙනෙකුට ඒක හොඳ වුණාට උගලෙනුට කරදරයක් වෙන්න ඉඩ තියෙනවා guided meditation. ඒකම තියෙනවා නම් ඒ guided meditation කමක් ගන්න කැමති කෙනෙක් අපි වෙනම කාමරයකට යනවා. මට පුළුවන් ඒක කරන්න. ඔය දැන් තම අනික් කටට නිදා ගන්න බබාලට කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. අපි කතා කරමු. ඒ නිසා ඒක සුදුසු ක්‍රමයක් අපි උදේ මාතට දෙමු. කතා කරලා බලන්න. මොකද අපි ඔක්කොම වැඩි හරියකට කැමති ක්‍රමයකට යන්නේ. අන්තික ඒක මම නැතුවත් යන්න පුළුවන් ක්‍රමයකට ගිය දවස් තමයි මට අපවත් වෙන්න පුළුවන් කියන බිරුම පාන්න පුළුවන්. අඩු ගන්න. සිල්ලා නේන්නේ ඒ නිසා බබාලට තනියම කිරිපෝනවා වෙනකොට බූතලේ කිරිපෝන එක පොඩ්ඩක් පුරුදු කරන්න. ඒකට තාත්තට උනත් පුළුවන් වැඩි කරන්න. උඹ දෙනේ කැමති අරකම තමයි. අම්මගෙන්ම තනියම නැත්නම් මං එනවා ලෝකේ අනික් කෙලවලට මෙච්චර දුර. ඉතින් එන එකේ කාටවත් කරදර නොවන ක්‍රමයකට අපේ සංවිධානයේට කියමු කොහොමද කරන්න හැමදාම කරන්න බෑ. මුලින් එකක් කරනවා. ඒ සත්‍ය පාසල කරන්න ගියාම මට මූලික උපදේශයක් කරන කවමදාකවත් ඔබ අන්ති පිණිචින් දෙපා. ඒක කරන්න ඕනේ පුරුදු කරපු කෙනෙක් කරා මිසක නැත්නම් ඉවර කරන්න හම්බෙන්නේ වැඩ කරලා. ඒ නිසා නිතර සතිපට්ඨාන ගැන යනකොට ඒ කියන්නේ අනාගමිකව බොහන්සේ සිවුරක් දාන කියන්නේ බුද්ධහම වැඩක් වෙනවා. මේක යන්න ඕනේ ගියේ කතෙන් ඒගොල්ලෝ කියන්නේ. මේක එහෙම ගන්නෑ මේක අපි බුද්ධහම ප්‍රකාශ කළා කරන්නේ මට කරන්න පුළුවන්. නමුත් ඒක ඉස්ලාම් දාර්ශනික තිබුණා මට ඒක අදුම් දෙක කරන්න තිබුණා. අනිත් එක නත් කියන්නේ ඉලුබේ කරන්න ප්‍රශ්නෙට ගෞරව කිරීමක් වශයෙන් දෙමාතට කතා කළ සුදුසුක් කරලා දෙන්නේ. නරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය මූල කර්මස්ථානයේ ලෙස ගෙන වහන්සේගේ උපදෙස් පරිදි අසුගිය අවුරුදු දෙක තුන භාවනා කරන්නේ මේ. ඊළඟටම පැය එකමාරක් පමණ පරයන්කේ සහ සක්මණේ සතිය පවත්වමි. ආස්වාස සහ ප්‍රස්වාස තොලාග දැනෙන අතර ඒ දෙකටද ඒවා අතර ඇති ගැප් එකටද මුලින් සතිය පවත්වමි. පසුව දෙකම නැවතී එකක්සේ තොලාන සංවේදනය දැනේ. ඇතැම් විට අවකාශයකටද යන වාසේ දැනේ. ශරීරයේ ඇතැම් කොටයකට දවස පුර සතිය පවත්වන. පසුගිය මාස කිහිපය තුළ පහත් සඳහන් අත්දැකීම් ඉටු වෙනවා. එක ශරීරයේ කෘත්‍යවලට සතිය පිළිටවන විට ශරීරයෙන් වැగిරෙන හා පිට වෙන දෙයක සිත අවධානය ඉබේම යොමු වේ. එවිට අසුභයක් ලෙසද හැඟේ. පැටලේ. එමෙන්ම මාගේ ශරීරයේද අන් අයගේ ශරීරයේද මෙසේම පවතින බව වැටහි. එවිට ඇතම් විට සිත නිශ්චල වී සිතට අමුතු හැඟීමක් දැනේ. එම මොහොතේ මමයයි හඳුනාගත හැකි දෙයක් නැති තරම්ය. දෙක. තවද සක්මන් කරන විටද අවකාශයකට බැරි තැනකට සිත ගොස් මමයයි හඳුනාගත නොහැකි මොහොතක් අත්දැකීමි. ඇතන් විට බියක්ද දැනේ. විශේෂයෙන්ම පාදාතන ගැප් එකක සතිය පිහිටවන විට මෙම ස්වභාවය ඉක්මනින් අත්දැකී. මෙසේ සතිය පිහිටුවා වැඩිම නිවැරදිවයි පහදා දෙන්න. තවදුරටත් මාර්ගය වඩා වටා වඩා ගැනීමට උපදෙස් පතරේ වහන්සේට කෙරුවන් සරණයි. මේ විදිහට කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා නම් කාලයත් කාලෙත් මොකක් තීන්දුව ඉන්නේ. දිගට කරගෙන යන්න පුළුවන් නම් කරගෙන කරගෙන යන්න යන්න මාළයට මල්ලම් ගන්නවා වගේ දිගට ඇමිනීමක් වෙනවා. ඉතින් මෙහෙම කරන්න ඕනේ කියලා තියෙද්දි තේරිලා තියෙද්දි ඒක කරගෙන යන්න අපිට අවකාශය හෝ කාලය නැතුව ගියොත් මං කියනවා පෙරපින් කරලා නැහැ කියලා. උබ්බේජ කටපුඤ්ඤතා නැහැ කරන්න ඕනේ වෙලාව නැහැ. කරන්න ඕනේ තැනක් නැහැ. ඒ වුණාදී සෝරට. උන්ට කරන්න ඕනේ කරන්න පුළුවන් නම් මම ප්‍රශ්න හුවත් නැතත් ඔක වැඩේ. නමුත් සාකච්ඡාවකින් අපිට පොඩි දිරියක් දෙන්න පුළුවන්. ඒක අපි ධර්ම සාකච්ඡාවක් කරන්නේ. ආසස් ප්‍රසාසේදී ආ බලනකොට පළවෙනි කොටසට හිතේ දුවොත් ආස්වාද ප්‍රසන්න හේතිය යොදන්න පුළුවන් ක්‍රමත් ලෝක ජනගහනයේ 100%කට වත් නැහැ. කිසිම කෙනෙකුට උස්මට හිතේ දුවට අහුවෙන්නේ නැහැ. ඒක නිසා ඒක විශාල එලිපත්ත පැනින්නක් ගෙට ගෙවදීමක් සුඛ සතුට වෙනවා. අතර පිටවල් මතකල උසුමට දාම උසුමට යන්න පුළුවන්. ඒකට මට තොලාග දැනෙනවා. ඊට පස්සේ උගදෙනේ එහෙම අමාරුවෙන් අල්ලගත්ත ආස්වාද ප්‍රසන්නසේ නොසලී නිස්සද්දව නිත්‍ය සංඥාවේ ධානයෙන් එක ගන්න ගන්නවා. ඒ හිල්ලෙන්නේ නැතුව නිත්‍ය සුඛ සුභ විදියට බලන්න. නමුත් එතකොට ඒක වෙනස් වීමක් එනකොටම අර ආශාවෙන් අල්ලගත්ත ආනාපානෙ වෙනස් වීම නිසා ඒක නට සීමුර්ජා වෙනවා. අයියෝ ඉච්ඡාමාරු අල්ලගත්ත උස්ම නැති වෙනවා කියන්නේ. මේක නා දැකලා තියෙන එක ගොරෝසුට වැටෙන වෙලාවක් තියෙනවා. සියුම් වෙන වෙලාවක් තියෙනවා. ගෙවිලා යන වෙලාවක් තියෙනවා. මේකෙන් දැන් ආනාපානෙ දැක්ක විතරක් නෙවෙයි ආනාපානෙ පරිණාමය දකින්න. ඒක දිහා බලනකොට වෙනස් වෙනකම් දකින්න. ඉතින් මේ වෙනස් වීම දකිනකොට මුල් වෙලාවේදී මුල් අවස්ථාවේදී ආධුනිකයන්ට විනාඩි 35 45 අතර කාලයක් යනවා. මේ ගොරෝසු තිබුණ ආනාපානෙම ගිහිල්ලා සම වෙලා තුනි වෙලා යනවා. එයා දෙවෙනි දවසේ භාවනා කරනවා තුන්වෙනි දවසේ භාවනා කරනවා හතරවෙනි දවසේ භාවනා කරනවා යනකොට විනාඩි 20 15 10 5 විනාඩිය ඉඳ ගන්නකොටම හුස්ම දෙකෙන් තුනේ ඔකේ හේම තනිපත් වෙන්න පටන් ගන්නවා. ඒක අර අත්දැකීමෙන් මිදෙනවා. ඉතින් ඒක වැඩි කරන්න පුළුවන් ඒක හොඳ දෙයක් නා වැඩි කරන්න ඕන ලෑස්තිලා යන එකයි තියෙන්නේ මේ හුස්ම කියන එක පිටාරමුණු වලින් ගලවලා හිත නතර කරගන්න වේදිකාවක් වුණාට ඒක නිත්‍ය වූ සුඛ වූ සුභ වූ ආත්ම දෙයක් නෙවෙයි ඒක විනාශ වෙන සුළුයි ඒ විනාශ වීම ලෑස්තිලා යන එකයි රසලව කමන්නේ. ඒ කියන්නේ සතිය ඇති කර ගන්න ගත්ත අරමුණ විනාශ වුණාට විපරිණාම වුණාට සතිය දිගට තියෙනවා කියන එක වර්තා කර ගන්න පුළුවන් තරම් යාට ප්‍රකාශ ශක්තියක් තියෙනවා. ඒක විශාල ජයග්‍රහණයක්. එහෙම කරගෙන යනකොට අරමුණ ගොරෝසු සියුම් අතිසියුම් වෙන විතරක් නෙවෙයි අරමුණේ පිට අරමුණකට ගියා සතිය පවත්වන්න පුළුවන් කියන විශ්වාසයෙන් ඉඳ පටන් ගන්නවා. ඒකෙන් තමයි යෝගාවචර මේ মালටි ටාස්කින් වලට පුරුදු කරන්නේ. ඉතල එක ආගමකටම දාලා ඒකේ සතිය අල්ලලා ඒකේ වෙනස් වීමට හිත ලෑස්ති වෙලා අරමුණ ඇතුළත වෙනස් වීමක් නෙවෙයි. අරමුණ වෙන අරමුණට පැනන අල්ලන්න පුළුවන් වමේකින් සතිය දකුණට පැනනට සතිය කැඩෙන්නේ නැහැ. ආයෙ වමට ගියාට සතිය කැඩෙන්නේ ආශාවසරණ උඩුතලෙමනේ තියෙන්නේ. එහෙම කරකට ගිහිල්ලා සම්මන් ගන්නවා සබ්දයක් ඇවුනට සක්මනේ නෙවෙයි ඉන්නේ සත්‍යයේ ඉන්න බව දැනගන්න පුළුවන්. අරමුණේ නැසුනට සත්‍ය කැඩෙන්නේ නැහැ. ඒවා හරි විප්ලවීය දේවල් සත්‍ය සම්බන්ධයි. ආන්නේ බව දැනගෙන යනවා කියලා කියන්නේ ලෑස්තිලා යනවා කියන එකට බුදුහාමුදුරු දෙල තියෙන වචනේ තමයි අප්‍රමාදී කියලා. වෙනස් වෙච්ච ගම අරමුණේ කරුණට අරමුණ ඇතුළත විපරිණාමයක් වෙනස් වෙච්ච ගම පෙරපසු නොවි සතිය කැඩීමක් සමාධිය කැඩීමක් පශ්චාත්තාපයක් නෙවෙයි සතියේ සුවිශේෂී ලක්ෂණය කියලා තමා නොවි වෙනස අල්ලගන්නවා. එතකොට හිත හරියම කාර්යක්ෂමයි. එතකොට සතිය සහ ප්‍රමාණි දෙක අතර නැදකමක් ඉඳ පටන් ගන්නවා. එතකොට අරමුණු මාරුණාට ප්‍රශ්නේ නැහැ. සතිය එක දිගට පවත්වා පුළුවන් ගතියක් එනවා. ඉතින් මේ අහරහා සමතේ සහ විපස්සනා ලොකු ඉස්සක් අඳුලා දෙන්න පුළුවන්. සමතේට ගන්න අරමුණ හැම වෙලාවෙම ස්ථාවර එක. සම්මුතිය අරමුණ නිත්‍ය එක. විපස්සනාවට ඒ අරමුණ ගන්න පුළුවන් Taman දක්ෂණ. අරමුණ වෙනස් වුණාම මං සැලෙන්නේ ඒක වෙනස් වුණාම වෙනස් වීම දකින්න සතිය. වෙනස් වීම දකින්න සතියට වඩා හොඳ එකක් කියලා. ඉදිරිපත් කරන්න පුළුවන් වෙනකොට අර සාමාන්‍ය කම්තාන් සාකච්ඡාවකින් තොරව සිදුවෙන වර්ධනයට මේ විදිය තොරතුරු දාපුවාම ඉක්මන් වෙනවා. හැබැයි ඒක තීක්ෂණ බුද්ධිය තියෙන. මේ සංනිවේදනය කියන එක දන්න කෙනාට විතරයි වෙන්නේ. ඔය සත්‍යාචර්යයට ඒක වෙන්නේ. ඒක ප්‍රඥාචර්යයට සිද්ධ වෙනවා. ඒ ශාමිය ප්‍රශ්න සාකච්ඡා කරාට ඔක්කොටම එක විදියට වදින්නේ. ඒ දුන්නේ නැති වුණාට ප්‍රෝග්‍රස් එකක් තියෙන්න පුළුවන්. ඒක සමාජ ශ්‍රද්ධාව තියෙන ඒගොල්ලෝ දිගට කරගෙන. සමාජයට කියපු ගමන් කාරණාව කියපු ගමන් භාවනා කෙරුවට වැඩි ගැම්මක් සාකච්ඡාවේදී එනවා. ඒක දෙගොල්ලගේ කෙනෙක් වෙනවා කියලා කියනවා. අහන කෙනා සහ කියන කෙනා අතර තියෙන සම්බන්ධය ඇති වෙච්ච ගමන්. මොකද්ද එකයි එකයි දෙකයි නෙමෙයි එකයි එකයි 11 වෙන වෙලාවක්. ඉතින් ඒක වෙන වෙලාවකට යම් වෙලාවක මේ කෙනෙක් වෙන එක වුණා කියන දේ තේරුණොත් නැද බුදුහාමුදුරුවෝ පහල වුණා වගේ තමයි. ධර්ම සාකච්ඡාව ධර්මයේ සජීවී කරන. හැබැයි මේ ඉන්න ප්‍රතිශතයෙන් සුළු ගානකට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක බුද්ධජානනාංශී කරන්නේ තිලාගෙන සුළු ගානකට වෙලා තියෙන එක වැඩි ගානකට වෙන්නේ හිතන් දෙපයි කියලා තියෙනවා ධර්මයේ ගැඹුරු නිසා. පුළුවන් තරම් උත්සාහ කරන්න වෙන කෙනාට ඒක ධෛර්යයක් වෙනවා. අනිත් එක හිතන්න කලෙටි මට තේරෙනවා. මට කාලේ සහ දේශේ තියෙනවා නම් පෙරපින් කරලා තියෙනවා. කලින් දෙේ ඒ ලක්ෂිත කාලේ සහ දේශේ නැත්නම් පෙරපි කරලා නැහැ. ඒක නිසා තමා වෙන්න එපා පෙරපි නැත්තම් දැන් ඒක කරන්න බෑනේ. දැන් මේ භාවනාවත් බලන්න කරන හැම පිනකදීම මට ඉදිරියට මේ වගේ දෙයක් આવොත් බාධාතු භාවනා කරගන්න ලැබේවා මික. එහෙම නැත්තම් මට විවේකී ලැබේවා. මට උදේකලාව ලැබේවා. පිනක් කරනකොට විවේකී නාමයෙන් උදකලාවේ නාමයෙන් කරන පින්වලට කියනවා ආගමිකා ශීර්ෂයෙන් කරන පින්කම් කියලා. මේ උදකලාව සහ විවේකයෙන් තොරව මොනවා හිතුවද? සංසාරේ පින්ක. සංසාරේ පින්ක. ඒකෙන් මේ ආගම අපිට කරන්න ගන්නේ සංසාරේ පින්ක කළ දෙන්න. ධර්මයේ කියලා දෙන්න හදනවා ලිල්ල ගලවලා පෙන්වලා කෙහෙල් ගෙඩිය වගේ මෙන්න මේ විදිහට ප්‍රාර්ථනා කරන සංසාරේ කෙටි වෙනවා. මේ විදිහට ප්‍රාර්ථනා කරන දික් වෙනවා. ඒක නිසා තේරුම් අරගෙන පින් කරන්නේ පිට කරනකොට මොකටද මේක කරන්නේ? අන්න අනේ විවේකී ලැබේවා. ඕනම දෙයකටත් වැඩිය අපිට අත්‍යවශ්‍ය දේ තමයි විවේකී. නමුත් අපි වෛර කරන දේ තමයි විවේකී. අපි බින් කර කර පටන්නේ දිවි ලෝකේ උපකීවා, තාවතිංච ලැබේවා, මේ අම්මා අම්මා වේවා, මේ තාත්තම තාත්තා වේවා. අයියෝ ඉතින් අපි ආයෙෂුව ඒ දෙන්නේ වින බරවත් අපාරෝ මේ සංසාරේ මගේම පිය වේවා. එතන දෙකින් તો කාම මරණ දේ වගේම තමයි ගමින් විවහත් කම මරණවා. ඉනක් කරලා තිය පිය වේ වගේම පිය වෙනවා. මේ මොකක්වත් ඒවා මට විවිධ විවරිවම ගිදර කට්ටිය කැමති නෑ. යාරි නිකන් දික්කදාරෙන් කිට්ටු ඉලාවේ. එහෙම කරන්නේ පාරමිතා ශීක්ෂෙන් කරන්න යනවා නම් කියන්නේ අවස්ථාව ලැබිච්ච කාලයේ දේශේ ලැබෙනවා නම් අපි සක්විති වගේ. අන්ද මං විතර වාසනාවන්ත මිනිහ මුළු ජීවිතේ මතක කරගන්න. මම මේක හදාගත්ත හැටි සහ බුද්ධ විදින හැටි දකිනකොට මට ඕගොල්ලෝ ගැන සෝරි කියලා හිතනවා. මොකද ඕගොල්ලෝ හිතන්නෙම තුයි බාල පාචල් දේවා. මට ඒක ලීලන් තේන ඔබ අන්තරත් එසේම වේවා කියලා. සාමාන්‍ය සාදු සාදු කියලා මනසේ යතින් hinaහෙට වනේ තොපි අනේ තොපි පින් කරන්න දනවතර පින් කරලා ප්‍රාර්ථනා කරද්දී මොකද කියලා තේරෙනවා යන්නේ ගේලා කරනද පොල් ගන්න. ඉතින් ප්‍රාර්ථනා කරන්නේ විවේක වේවා උදකලා වේවා. ඒක මේ ප්‍රශ්නට කෙලින්ම අදාළ මාතෘකාවක් නෙවෙයි. නමුත් මේ ලියන එක ගැන කියනකොට මට කිතේ කියන්න මේ කාලය සාදේශය ලැබිලා තියෙනවා. මේ ප්‍රශ්න උත්තර වැඩ පිළිවෙල නැතත් නිතිපතා භාවනා කරගෙන යනකොට භාවනා විශ්ින් භාවනා කරට ගෙනියන. ඒ එළිය මෙතන මේ කිවල ඉවරලා වැටෙන්නේ නැහැ. ලිඛිත කීකල කරමු. මේ අපේ සමාජයේ ඉදිරිපත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අවසාන ලිඛිත ප්‍රශ්නේ දරු ස්වාමීන් වහන්සේ සිතේ ඇතිවන සමාධි අවස්ථාවේ සිතේ සිදුවන වෙනස්කම් මොනවාද? සමාධි අවස්ථාව දිගටම පවත්වා ගැනීමට ධීරය ඇරියුත්තේ කෙසේද? ධ්‍යාන මට්ටම හඳුනාගන්නේ කෙසේද? ධ්‍යානවලදී සිටිය හැකි වෙනස පහදා දෙන්න. චිත්ත සමාධිය හා ධ්‍යාන අතර වෙනසක් ඇතනම් පහදා දෙන්න. ඔකේ පළවෙනි වාක්‍ය කියවන්න ආයතන හිතේ ඇති වෙන සමාධි අවස්ථාවේ හිතේ සිදුවන වෙනස්කම් මොනවා මේ කියන කෙනා සමාධිය කියලා කියන්නේ මොකද්ද කියන එක කියනවනම් ගෙනියන්න පුළුවන් සාකච්ඡාවක් මේ සමාධිය කියලා කියන්නේ මොකක් හිතාගෙනද දන්නේ. අපිට ඕනේ අද්දකපු දේ ඉදිරියට. ඒකට අපිට සමාවට ගන්න පුළුවන් මාතෘකාව. එහෙම නැත්නම් ඕන ධර්ම රසනේ. දැන් මේ වෙලාවේ මේ අඳුර ලෝකේ භූමිකම්පාවක් වෙනවා. මොකද සෝංජේ වමතට දුවන්තර දකුණට දුවන්නද කියලා මම කිව්වොත් එම් මම කියන්නේ මම දැන් දැක්කෙත් නෑ අඳුර ලෝකෙත් නෑ භූමිකම්පාවකුත් නෑ. කොහෙද දුවන්නේ? දැන් මං ඉන්නේ අඳුර ලෝකෙ. මට ඒක කියන පටන් ගන්න එපා. දැන් මම ඉන්නේ බැංකුවරනේ. විනිපෙක් කරන්නේ. මොකද්ද සමාධිය කියන්නේ? ඒ සමාධිය සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල කී පොළක සඳහන් වෙනවා. දෙපොළක අර්ථකථන සමාන නැහැ. ඉතින් තමයි මේ කියන දේ මෙතන මේ සමාධිය කියන්නේ මොකක්ද? ඒකට දෙවෙනි ප්‍රශ්න අහන්න බෑ. සමාධිය උන්ට ඇතුලේ හිතේ වෙනස මොකක්ද කියලා අහන්න. සමාධිය කියනකොට මෙයාට තේරෙන්නේ වෙනසක් වෙලා තියෙනවා. නිසා මේකේ ගියා ගන්න ප්‍රශ්න තියෙනවා. මං වෙනස්ලු. මොකද්ද මගේ වෙනස කියලා මම අහනවා. මං හිතුව උඹට ගන්න වෙනස කන්නාඩි කේන්දරට ගහලා යන්නේ ඒකට බෙදී. වෙන කවුරුත් ඕනේ. ඒ නිසා මේ ප්‍රශ්න වලින් පේන සතිය තේරුම් ගන්න. ඉතින් අපි මුළු සතිපාසල හරහා මේ වැඩ පිළිවෙල හරහා පුළුවන් තරම් බලන්නේ සතිය ඇත්තටම තනිකරම ඉන්න ශක්තියක් නෙවෙයි. අනිත්‍යත් එක්ක අපි පුළුවන් තරම් බලන සතියේ වෙන් කරලා අරගෙන හඳුනාගන්න ඒ හඳුනාගන්න තියෙන ප්‍රධානම බාධාවක් තමයි සමාධිය සතිය වටලකට. ඉනාත අවුරුදු 40ක් නිරීක්ෂණය කරපු මිනිස්සෙක් මම මේ කතා කරන්නේ. මේක දෙන්න හදනකොට මේක මේක ගන්න. දෙන්න හදන්නේ සතියේ. රටේ ගිල සමාධිය කරනවා. ඒක මම කියන එක නේද? ඔයා සමාධිය කියන්නේ මොකක්ද කියලා ඩිෆයින් කරන්න. අර්ථකථනය දෙන්න. එතකොට මම දන්නවා කටලවල තියෙනවා. එහෙම කියන එක අසාධාරණ නැහැ මොකද මම මේ මම අනිත් පැත්තට බලන මිනිස්සෙක් නිසා මම කියනවා සමාධිය කියන එක පොඩ්ඩක් නිර්වචනය කරන්න. ඒතකොට ඊතර ප්‍රශ්න ඔක්කොටම උත්තරය අනිවාර්යෙන් දෙන්න. ඒ නිසා දීපකන කැමති නම් සභාවට ඉදිරිපත් කරන්න මොකද්ද මේ පළවෙනි වාක්‍යයෙන් මම සමාධිය කියන එක අත්දකලා තියෙන්නේ මම බුද්ධ විදින්නේ මම විඳින්නේ මගේ අත්දැකීම් මේකයි කියලා එහෙමනම් අපි ගන්න සභාවට එහෙම නැත්නම් අපි කියන මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න එපා කියන්නේ. ඉතින් එහෙම කිව්වට පස්සේ අත උස්සයි කියලා හිතන්න තමක්. එමෙ නැත්නම් අපි යනවා ඊගාව සභාවට ඉදිරිපත් කරන ප්‍රශ්නට අපි යනවා. අවසර සම්මානයි. සම්මානතර අන්තිම ප්‍රශ්නෙට හරි ප්‍රශ්නේ. සක්මන එන ඉන්නකොට ඒ ඒ විදිහේ මට සම්මාන කල් කාලයතිස්සේ ඉඳලා මේ ටික දවසක් තිස්සේ ඉඳලා මේ පැවිදිනකොට සම්පත් කරනකොට මම දක්වන වශයෙන් වැඩි අරමුණු ලැබුණාට මම වටේ තියෙන එක මන්ද නැහැ. ෆිල්ම් එකක් වගේ කොමටිකෙන් මම ඇවිදිනවා කියලා මම දන්නවා. මම සමහරවල් මම දක්වන කියලා කියනවා මම දක්වන කියලා ඉතින් තාපුණු කරන්න යද්දී ඒක නිකම් සිද්ධාවක් වගේ මම දක්වන මම දක්වන කියනවා. සමහරවල් දක්වන දේ මම නොනක් කියලා දිනවා. හැබැයි ඇවිදිනවා කියලා දන්නවා සිහියක් දන්නවා සිහිය. ඊට යනවා යනකොට ඒකත් දන්නවා සිහියක්ම දන්නවා සතිය සතිය කැඩෙන්නේ නැහැ. ඒ වගේ ෆිල්ම් එකක් වගේ නම් පේන්න පටන් ගත්තාම අර කලින් ඉගෙනගත්ත දේවල් නින්දට මන් දන්නේ. එහෙම සමහරවිට නම් නිකන් ගැනීම ගොඩක් විතරයි. ඊට පස්සේ හිතෙනවා අතමාන මොහොතේ ඉන්නකොට මෙලා ඇවිදිනකොට ඇවිදිනවා මේ මම ඇවිදිනවා නමුත් මේකට මට මේ බලනකොට මමද අරිනවට මේ මට දැනීම ගොඩක් විතරක් දැනෙනවද? කකුලටත් දැනෙනවා ඒ ඒ වගේම ඇඟටත් කුල්ලම්බන්නවා දැනෙනවා. ඒතකොට මේක වේදනාස්කන්ධයක් අක්දී ඊට පස්සේ එනවා මේ මම කියනකත් ඒ වගේ වුණාත් ඒක මම හොයාගෙන ඉන්න හදනවද නැත්නම් ඇත්තටම මේක මට දැනෙන එකක්ද? නැත්නම් කලින් ඉගෙන ගත්ත මේ පංචස්කන්ධයක් ගැන මම මේ හොයන්න හදනවද? මේක ප්‍රකාශයක්ද ප්‍රශ්නයක්ද කියන දේ නිසා හරියට දැනගන්නවා මේ කරන වැඩේ කියන්නේ ෆිල්ම් එකක් වගේ පේන එක සාමාන්‍ය දෙයක්ද අපි විඳිනවා කියලා තමයි දන්නවා. මොකද සතියෙන් විඳිනවා කියලා දන්නවා. මේක ඒක මොකක්ද භාවනාවේ වෙනස් කරගන්න තියෙන තරම්. වෙනස් කරගන්න ඕන කමක් තියෙනවා. ඊට පස්සේ සමානතාව වෙනවා දැන් අදුද්දේ කුරුල්ලේ කරනවා යනකොට සතියෙන් යනකොට කුරුල්ලා ගාවට ගියා කියලා හිතුනාම කුරුල්ලට කිව්වෙ ශාකයක් තියෙනවා. ඉතින් මේක චේතනාවක් විතරයි මගේ මේ චේතනාව වල විතරක් නින්දා මම විඳිනවාද නේ එහෙම කියලා දැන් මෙන්න මෙතන හිතෙන්න ඉඳලා සමාලම් ඉඳලා කියන්නේ හැබැයි සත්‍ය කියන්නේ නෑ මම හිතනවා මම කොහොමද කියලා දන්නවා ඉතින් යනවා කියලා දන්නවා යනකොට ගන්නත් දන්නවා සත්‍ය දිගටම තියාගන්න පුළුවන් මේ භාවනාවේ මේක මාකේ වරද්දගෙන කියලා බලන්න ඒක තමයි ප්‍රශ්නයක් විදිහට ඉදිරියට වෙන්නේ. මෙන්න මේ ප්‍රකාශන දෙක කෙරුවට පස්සේ බලන්න මම තේරුම් ගත්තා විදිහ. මේ කරන ප්‍රකාශ දෙකන එකනා මම දැන් ඉඳගෙන නෙවෙයි, මම දැන් හිටගෙන නෙවෙයි, මම දැන් නිදාගෙන නෙවෙයි බව දන්නවා. එනි සම්මන් කරන බව දන්නවා. ඉතින් ඒක අපිට සාකච්ඡාවට ගන්න පුළුවන්. දෙක මේ සක්මන ආයාසයෙන් කරන එකද අනායාසයෙන් කරන එකද කියලා බැලුවොත් ආයාසයෙන් පටන් ගන්න කෙනෙක් මුලින් මුලින් පටන් ගන්න කෙනෙක් මේ වෙනකොට මේ අනායාස මට්ටමට ගියාට පස්සේ නිදක් මේ පේ මේ වෙන්නේ. දක්න අනායාසයෙන් සිටිනකොට දැනුම් සම්භාරයක් එනවා. අපි මේකට දාලා තියෙනවා නිසංරණී ක්‍රමයක්. ඒ කියන්නේ වචනයක්. එකක් නැති gediye පිටින් ඇවිදින බව දාන්න. ඇවිදින. මම නෙවෙයි ඇවිදින. එතකොට මේ ඉඳුරංගෙම තොරතුරු වෙනවා. එහෙන් රූප කණන් සද්ද නාසයෙන් ගඳ දිවෙන් ඉතිච්චර දෙයක් ඉන්න ස්පර්ශය කොබෙනවා. එතකොට ගොජේ කියලා කියනවා. හැමදේම තියෙනවා. අනන්තයි. එතකොට මේ වගේ වෙලාවෙදී යෝගාවචරය කළ යුත්තක් තියනවාද? එහෙම නැත්නම් යෝගාවචරය මේකට අනුග්‍රහ කරන්නේ කොහොමද කියලා තමයි ප්‍රශ්නේ කියන්නේ. මොකද දැන් අනායාසින් වැඩේ යන්නේ. ඒක වෙනුවට දෙන්න හදන උත්තරේ මේ වෙලාවට Taman දන්නවනම් ආයාස කරනවා නේද ඉන්නේ ඇවිදිනවා තමයි ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි ඉඳගෙන නෙවෙයි කියලා මේ එන ඔක්කොම දිහා බලලා එකක්වත් නම් නොකර ඉන්න පුළුවන් නම් යෝගාවචර නිවනට හරිම කිට්ටු මේ නාමකරණයෙන් තමයි සියලු කෙලෙස් පටන් ගන්න. ගොජේට ආවට පස්සේ සමස්තයට ආවට පස්සේ ඔක්කොම ඒකට ෆ්ලක්ස් කියලා කියනවා බුදුජානක දීලා තියෙන සංතතිය කියන මේ සංසතිය නම් කරන්නේ. නම් කෙරු නැත්තම් කතන්දර හැදෙන්නේ නැහැ. නම් කෙරු නැත්තම් ගොජේ නෑ. නම් කෙරු නැත්තම් ප්‍රපංචනේ. නම් කෙරු නැත්තම් පැටලෙන්නේ. අපි ළඟ තියෙන දේ තමයි මේක දිහා බලලා නිකන් ඉන්න බැරි නිසා මොකක් හරි නම් කරනවා. නම් කරපු දේත් එක කරන එකම පැටලෙනවා. ඒසේ ඇයමොත් ඉන්න කණමොත් ඉන්න නාසයෙන් දිවෙන් ඔක්කොම වෙන්නදලා දෙක බලහන් ඉන්නවා. උතුරන බත් ඇලිය දිහා බලනවා. වෙනදාන ආකලයක් දිහා බලනවා. අසුචි වලක දඟලන පණුරිත්තක් වගේ. අනෝ ගහලා නලියන මිනිකුණක් වගේ සිලි සිලිය නලන. නම් කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් නිවනේ එතන. නම් කිරීම හරහා තමයි මම මේ අහගෙන ගුණ ගොඩක් ඉගෙනාගෙන ඉලක් වෙන්නේ. ඔක්කොටම ඉන්න අරින්ද choiceless awareness equal is suspended attention suspended decision. එකකට නම් කරන්න බෑ නම් කරපු ගමන් කතන්දරයක් නම් කරපු ගමන් ප්‍රපංච කරන්න පටන් ගන්නවා නම් කරනත් එක්කම ඒකට විශේෂ නෙමියාවක් එන්න පටන් ගන්නවා ඊගා වෙන දෙයට අපි විරුද්ධ නැහැ එيشා මෙතෙන්දි ගියාට පස්සේ න නිමිත්තක් ගායෝති නානුභියචනක් ගායෝති යක්වාදි කරන මේ තං අසංගුතං විරන්තං උපජ්ජති පාවක අකුසල ධම්ම තත් සංවරය ආපජ්ජති අක්කති සංකල්පය මේ තමයි ඉන්දිය ධර්ම සූත්‍රයේ සර්වඥාන්සේ පෙන්නලා කියන දේ. මේ පේන දේවල් වල නිමිති ගන්න එපා. ව්‍යංජන ගන්න එපා. අනුව්‍යංජන ගන්න එපා. අංගපස අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. මේව නිමිත්තක් ආයෝදි නාන ව්‍යංජනක් ආයෝදි යත්වාදිකරණ මේ සංසංගතම් විරන්තං උපපතිති පාපකාමචල ධර්ම. යම් මේකින් උපදේශයක් නැතිකම නිසා සංවරයක් නැතුව හැසිරුණොත් එන්නේ ඉඳ තියෙන අකුසල ධර්ම නොඒම පිනිසට ගණන් කරන්න යන්න එපා. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා අහ කියන්නේ ඔඩොක්කේ දාගන්න එපා. අපි මුළු ලෝකෙම පැටලවගෙන තියෙන නාමකරණයක් හදාගන්න. සංඥා නිදානානි ප්‍රපංච සංඛා. සංඥාවක් දෙන්න හදන. දෙන්නෙම ඔය රුචි අරුචිකම් අනුදීපු ගමන් පැටලෙනවා. ඊට පස්සේ ඒක අපිව ගසාගෙන යනවා. ඒ නිසා මේක දෙස බලලා නොදැක්කා වගේ. දේශ අහලා නැහැ වුණා වගේ. දේශ දැනිලා නොදැනුණා වගේ. ඥානයේ කිමකට මෝඩෙක් වගේ ඉන්නේ කියලා කියනවා. මලමිණියක් වගේ ඉන්නේ කියලා කියනවා. ඕ ඒක තමයි අමාරුම දේ. මොකද අපිට මේ නිකන් ඉන්නවා කියන එක බෑ. ඒක ඔතෙන්දි ගියාට පස්සේ භාවනාව කියන්නේ සුම්ම ඉරි භාවනාව. සුම්ම ඉරි just be. ඔතන මේ නිකන් ඉන්න වෙලාව බෑ. සක්මන් කරලා සක්මනේ අනායාසයෙන් යන දැනට යනකම් තල්ලු කරනවා. ආනාපානෙ කිහිල්ල දෙක එකට සමාන වෙනකම් භාවනා කරනවා. ඊට පස්සේ ඔක්කොම ගොජේ එනවා. එකක විශේෂ කරන්න එපා, නාක් කරන්න එපා, ලේබල් කරන්න එපා, ව්‍යංජන ගන්න එපා, අනුව්‍යංජන ගන්න එපා, අංග ප්‍රත්‍යංග ගන්න එපා. ඉතින් මම ඒ කොල්ලපාරේ කෙල්ල දිහා බැලුවොත් ඔහොම තමයි නිසා බැඳෙන්නේ. එක එකක් තීරුවේ නෑ. තාමත් ඉන්නවා වේකන්සි එක තාම තියෙනවා. ඔයගොල්ලෝ මොකක් කරේ කටෝ. එදා ඉඳලා ඒකට බයි. ඉතින් මොකයි? තෝරන්නේ තුරුවන් බඩින්නේ තුරුවන්. ඉතින් ඊට පස්සේ ඒකට ගෑනුන්ගේ දෝෂ කියලා හරියන්නේ නැහැ. දැනගත්තා නම් දාපන්. බෙරේ. ඉතින් මේ බලලා තෝරන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා ධම්මික අමුදලෝ කියේ මට අවුරුදු 26යි. කිල්ල දිහා බලපයි ඒක ප්‍රශ්නයක් නෑ. කික්ක තෝරගන්න. ඒතර එක එකටවත් බලන්න බැරි මට. තෝරපු ගමන් ඊට පස්සේ කවුරු තෝරන්න ගත්තට තෝරපු ගැන්නේ බලන්න. ඒක ආදාන. ඉතින් මේ නිදර්ශනය විතර හොඳ නිදර්ශනයක් මට තේරෙන්නේ නැහැ. ඕක කියලා දෙන්න ඔච්චරම තමයි තියෙන නිදර්ශනය. ඒක මම දන්නේ නැහැ පිරිමි පැත්තෙන් කියන්නේ. කියන කට්ටිය දන්නවා නම් කියන්නේ ඕක කට්ටිය දන්න භාෂාවයි. ඉතින් මේ තේරිල්ලෙන් තමයි අපි තේරිලා තියෙන්නේ. පුළුවන් නම් තෝරන්න තුයි. සරුවත් chance තෝරලා අතහැරියා. ඒක අපිට කියලා දුන්නා තෝරන්න නැතුවම ෂේප් වෙන හැටි. ඉතින් මම මේ ළඟදී කියලා ගන්න ගහමුතුන් කිව්වා ඊට පස්සේ ගියා නෑ නෑ මම කොට උඩ කියලා දීලා නෑ. මට මතකත් නෑ කිව්වා. මම කොහේ ඒ පාන්සලට මතක නැතුණාට මට හොඳටම මතකයි. මොකද 26 කියලා කියන්නේ කොල්ලෙක්ගේ පරම වයස. මම නැවේ හිටියේ විශ්වවිද්‍යාලේ. නැව් ගණන් එන්නේ කෙල්ලෝ. ඉතින් කෙල්ලෝ බලන්නේ නැහැ කියන්නේ අපි නැව ඇවිල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉන්සික කෝක බැලුවත් කන්නේ එකක්වත් තෝරන්න බෑ. කියන්නේ සොයන්වලේ දීලා තියෙනවා. තෝරන්න තියෙන්නේ. උස්මේ අලකොඩු උස්මා කියන්නේ. දැන් තුලේ ප්‍රශ්නයක් නේ ලබනාට උත්සාහ කරන්න. ලබනාට උත්සාහ කරන්න. සත්‍යමනසල දෙන්නේ පොඩි වයසේදීම. එතන අපි කියනවා කොච්චර තිබුණත් ඒක තමයි ලැබිච්ච ප්‍රශංසාවක් එන්ඩෝමන්ට් එකක් ලාභයක් තෝරපු දවසේම අඩියටම වැටෙන කෝක තේරුවා ඒ තේරීමෙන් තමයි තේරෙනවා කියන එක තමයි that you see that you are wherever you go there you are what you select that you become ඒක තේරෙනකොට too late ඒකට දාලා තියෙන choices awareness evenly suspended attention suspended decision. හිතෙනවා මේකෙල්ල හොඳයි කියලා. අර කියන්නේ. බහ දෙන්නේ. ඩික්ලෙයාර් කරන්නේ. ඒකම නෙවෙයි මට උනේ මම ඔය කිව්වා. අදට ඇටි කොම්ප්ලිකේටඩ් විදිහට උනේ. ඩික්ලෙයාර් කරලා ගන්නත් ඒකයි නේ. ඒකට කොහොමරි මගේ පැත්තට ලාභයි. ඒ නිසා ඒ වෙලාවේදී ඉන තොගේට එනතරතුළු එන කිසි දෙයක් හරි තෝරන්න තු ඉන්න පුළුවන් නම් ඒක තමයි තපස කියන්නේ. ඒක ඉවසීම කියලා කියන්නේ. ඒක තමයි ඇස් තිබුණට අන්ධෙක් වගේ ඉන්නවා කියන්නේ. කන් තිබුණට දීරෙක් වගේ ඉන්නවා කියලා කියනවා. දැනුම තිබුණට දැනුම නැති කෙනෙක් ඉන්නවා. ඒ ඥානෙ තිබුණට මැට්ටෙක් වගේ ඉන්නවා. ඔක්කොම ඉදරන් තිබුණට මලමිනියක් වගේ ඉඳලා බේරෙන්නේ. ඒක ඔයිට වෙදී කියලා දෙන්න බෑනේ ඔය කතාව. සර්වඥාන්සේ කියලා තියෙන දිත්තේ දිත්ත මත්තන් සුතේ සෝතවන්ත තමයි කෙටිම ක්‍රමය. හැබැයි ඔය නිකන් සාමාන්‍ය දිනදා ජීවිතේ නෙමෙයි සක්මනට ගිහලා සක්මන පදම් කරගෙන ඉබේ යන මට්ටමට යනකම් ගියාට පස්සේ නැත්නම් අනායාසයෙන් සක්මනට යනකම් ගියා වගේ ඊට පස්සේ තමයි මේ උපදේශය අහන්න ඕනේ මේ උපදේශය ලැබෙන්නේ. එතකොට ඊට පස්සේ කලියුත්තක් තියෙනවා අනිත් දවසේ එතෙන් ගිහිල්ලා. මොකද්ද කලියුත්ත නොකලියුත්ත? කලියුත්ත මොකද්ද සුම්මයි. එකයි. ඉතින් ඔය කියලා දෙන එක අමාරු වෙන්නේ. ඒ නෑ නෑ. Thank you. And then next week, and we're going to talk about the other ඒකෙදී එතෙන් අර අනායාස මට්ටමට එනකන් කොහොමද හැසිරෙන්නේ කියන එකට විදසුණු පුදිස් කියලා පොතක් ඥානන්ත ස්වාමීන් ලිව්වා. ඉංග්‍රීසියට දැම්මා මම ඊට පස්සේ ගුරු භාෂාවට දැම්මා. ඒකේ කියලා තියෙනවා සද්දයක් ගත්තොත් ඉස්ලාම බාහිර ආයතනෙ මෙනෙහි කරන සද්දයක් සත්‍යයක් කියලා. හරිනේ ඊට පස්සේ ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරා. එතකොට කණේ මට්ටමේ මෙනෙහි කරා. ඊට පස්සේ ඇහිීම දැනීම පෙනීම ඔක්කොම පෙනීම ඇහිීම ඔක්කොම දැනීම වශයෙන් තියෙන්නේ. සද්දයක් වරද්දන්න ඒකට මගේ හිත වැටිලා ගියත් දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනවා. ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරන ඉස්ලාම සද්ද ඊගාට ඇහෙනවා ඊගාට දැනෙනවා ඊගාට ඉන්නවා. එතකොට අර මිනිහි කිරීම එන්නේ එන්නේ ඉන්ටර්නලයිස් වෙනවා. රූපයක් නම් රූපයක් රූපයක් පේනවා පේනවා දැනෙනවා දැනෙනවා ඉන්නවා. ගඳ රස පහස ඕනෙම දෙයකට ඈත කෙලවර ඉඳලා එමෙහිත් ලං කර ගන්නවා. ලං කරගත්තම ඔක්කොම ඉන්නවා දැනෙනවා කියන එකට ගියාම රූපයක්වත් ධර්මයක්වත් ගණක්වත් රසක්වත් ඔක්කොම එනවා. ඒ කියන්නේ ඇඟිලි අගින් අල්ලන්න පුළුවන්. මෙතනින් අල්ලන්න පුළුවන් මෙතනින් අල්ලන්න පුළුවන්. මෙතනින් වලපම් පහම වෙනවා. ඉතින් මේ හැම පහේ ඉඳලා ආපහු වෙන පාර ඒසාන්ති කියලා දෙනවා. දැන් මේ කතා කරන්නේ ඉතින් ඇවිල්ලා. ඔක්කොම ගොජේ. රූප ශබ්දයක් කරගෙන ඉන්නේ ඔක්කොම රූපත් තියෙනවා හද්දක් තියෙනවා ගඳක් තියෙනවා රසක් තියෙනවා පහසක් තියෙනවා ඔක්කොම නිකන් ගොජේ විතර. දේශ බලනින්ද නම් කරන්නේ නම් කරන්නේ අර මට්ටමේ ආව. ආනායාස මට්ටමට ඉන්නේ ඉස්සෙල්ලා නම් කරමින් මෙයා හේම කරගන්නවා. නතු කරගන්නවා. යටපත් කරගන්න. යටපත් කරාට පස්සේ සමස්තයටම එක විදියට තමයි හරගන්න. ඒක ලස්සනට ඒ විදේශ උපදේශ කියන කොටේ ස්වාමීන් වහන්සේ වෙලා හරගෙන කරලා තියෙන එක කරලා තියෙන්නේ අනු දෙකේ අනු තුනේ අදී අනු හතරේ වගේ විවිධ භාෂාවල් වලට දාලා තියෙන කොට. මේ ස්වාමීන් වහන්සේ ඒ ආත්ම සම්බන්ධයි. මේ ඔටෝමැටික් විදිහට එතම සක්මන් ගියන් පස්සේ ප්‍රොජෙක්ට් කරනකොට සමාන අවස්ථාවදී අක්කාර එළියට මදන්නම කපුල ඉස්සුයි ඉඳනවා කපුල ඊළඟට කපුල තියන්නේ සිතිවිල්ලට ඉහින් අපව රිවර්ස් වෙනවා කපුලට. ඔතේ එහෙම කරන්න එපා. කියන්නේ ඉතින් ඒක කරන කරන දෙයක් නෙවෙයි කෙරෙන දෙයක් නේ. ඉතින් choice එකක් නැහැ නේ ඔයාලට. ඒ පාන්නේ කරන්න පුළුවන් ගතියක් නැහැ නේද? පුළුවන් හිත පැදුරට මුඛ හිත පැන්න අපව ආවා. ඉතින් එකක් තියෙනවා වෙන විදිහට ප්‍රශ්න අහන්න. නැත්නම් ඔය ප්‍රශ්නේ වාසියට ගන්න. ආවට පස්සේ පිට නොගියා වගේ දිගට තියෙන අරමුණ දිගේ යන්න පුළුවන්කම තියෙනවා. යන්න පුළුවන් නම් අරමුණ කියන්නේ පිට යන්න තියෙන අරමුණක් තියෙන අරමුණට එන්නේ ඉස්සල්ලා සතියේ දැනුත් ඉන්නේ සතියේ. සතිය අඛණ්ඩව ගියානම් පිට යෑමෙන් අකුසල් වෙලා නැහැ. සුණාතෝ යනවා කියන්නේ සිතිවිල්ලාම මන්දාන සිතිවිල් ආවයි. සිතිවිල් ආවයි කියලා දිගසිතිවිල් නෙමෙයි. ආව සුස්සරයි. ආපාරටම ඊළඟට කකුලට උඩු වෙනවා. ඔය එක සිතිවිල්ලක් වෙන්න පුළුවන්, සත්‍යක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න. කොයි එකට හිත පිට ගියා නැවත ගෙදර ආවනම් හිත ආවට පස්සේ අර තිබුණු ට්‍රෙන්ඩ් එක එහෙම ගියා නම් හිත පිට යෑමෙන් අකුසල් වෙලා නැහැ නැත්නම් පිට අකුසල් සියල්ලම අහෝසි කරන්න වෙනවා අන්නේ අහෝසි වීම වෙලා නැත්නම් පශ්චාත්තාවයක් හිතේ ඉතුරු වෙනවා ඒ නිසා එතන පශ්චාත්තාව නොවීම තමයි සාරිපුත්‍ර සාන්තිය අපිට දීලා තියෙන කරුණ ප්‍රමාදේ කම්පතිච සතිපන්න පමහ වෙලා හිත පිට ගිහිල්ලා මේ කම්ප වෙන්න එපා කෙලෙසයක් ආවනම් කම්පා විතර වෙනවා. පශ්චාත්තාප විතර වෙනවා. අසහන විතර වෙනවා. අපි ආපු බව සතුටු වීම හරහා පශ්චාත්තාපේ සහ අසහනෙ ඉඩක් නැති කරලා අරගෙන යන දිගටම බැටන් එක වැටිලා අහුලගෙන රිලේ එක ගෙනියන ඒත් දිනවා. පාරුකට ගියා වැටි වැටෙනවා. වැටෙනකොටම ටක් ගාලා අහුල ගන්නවා ඒත් දිනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. බැටන් එක වැටෙන්නේ නැතුව යනවනේ. ලීඩ් එකක් තියෙනවා. අන්න ඒ වගේ මේ හැම අකුසලයක් මේ ලෝකේ තියෙන ඕනම අකුසලයක් ඉවර කරනවා. එතකොට කියන්නේ වෙන ප්‍රකාශයක් ඇත්තටම අපිට අකුසල් කරන්න බෑ. බුදුහාමුදුරු ඉන්න ලෝකේ අකුසල් කියලා දෙයක් කරන්න බෑ. අකුසල් වලට කැමැත්තක් නැත්තම්. අකුසල් වල තියෙන කැමැත්තට කියනවා අකුසල් සමාදානයි කියලා බෞද්ධයා විතර අකුසල් සමාදානය කරන අමර මාටි මෝඩ જાතියක් තකතිරු જાතියක් මුළු මිනිස්සු જાතියම නේ අනික පිසුණු පිප්පවුනේ නේ බෞද්ධයා විතර කරන පව් වලට තැවෙන જાතියක්. sorry. වැඩිම තවි තවි ඉන්නේ කියලා ලොකු ආඩම්බරයක්. අනේක උතුම්ක් වගේ බඳවගෙන ඉන්න බලන්නකෝ මට මේ ප්‍රශ්න තියෙනවා. අකුසල් සමාදානමයි කරන්නලියක් තමයි. ඉතින් කවදද මේ හොඳ විතරක් කතා කරලා සතිය තියෙන වෙලාව විතරක් කතා කරලා ඉන්න ගන්නේ කියන අපි විතර වාසනාවන්ත જાතියක්. මුළු ලෝකෙම නෙමෙයි. නමුත් අපි පුරුදු වෙලාම තියෙන්නේ පව් ගැන කතා කරන විතරයි. අකුසල් ගැන, වෙච්ච වැරදි ගැන, අනුන්ගේ වැරදි හොයන එක ගැන. හොදල කොට ගන්නවා. කවදාහරි කොච්චර පිටියට අප ගන්න පුළුවන් ගත්තකම වරද්දන්න තු දිගේ ගෙනියන්න පවත්න්න පුළුවන් නම් කියන අපි කරන හැම වැරද්දක්ම චෝක්කොණින් කල්ලාලේ දීපයක් වගේ මකන්න පුළුවන් මකන්න බුදුහාමුදුරේ පව් පටවන්න නෙමෙයි එකමට ආයතනද බුදු කෙනෙක් ලෝකෙ උපදින්නේ අපිට පව් දෙන්නේ කියලා නෑ සුඛෝ බුද්ධාන උපාදෝ බුදුහමර ක්‍රමයක් කියලා තියෙනවා පව අවශ්‍ය කරන්නේ. ඒක ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒක මේ දැනගත්තට පස්සේ ඒ මනුස්සයා ඇසුරු කරන අයටත් ඒ ලෙඩේ බෝ වෙනවා. ඒ මනුස්සයා ළඟට යනකොට පව සමාදම් වෙන්න හිතෙන්නේ නෑ. සතුටක් ඇති වෙනවා නේ දැක්කත් පහසනවා. පින් කරලා තියෙන ඇත්ත දෙක උනක් කියලා. මේ මම එහෙම දැක්කේ පන්දි ශාන්සිය අපේ ලොකු ශාන්සිය දෙනම මම පව් කරනවද කරන්නේ නමුත් එතන ළඟ ඉන්නකොට කවදාකවත් නරක කතා කරන්න බෑ තියෙන අනේ දැක්කත් ලොකු පිනා ඇසුර ලොකු පිනා ඒ තරමටම ඕනෙම බෞද්ධයෙක් කතා කරන දෙයක් කරන කමඩන් සුද්ධ කරනකොට බලන්න ඔක්කොම පව් ටික විතරයි ලයිෆ් විදිය මෙච්චි වැරදිලිය හරි සතුටුයි අගීත ග්‍රැමටිකලි ප්‍රසන්ටේෂන් එක ලස්සනට ලියන වැරදිලිය හරි ගිය හැටි ලියන්නේ කිව්වොත් එහෙම ලිය වෙන්නේ නැහැ පෑණි තින්තක් මේ. කන්තලේ තුල ගැටලා. අර ගහනතලගේ මොකද තියෙන හරතලේ බැඳලා වගේ ඒක උල් කරලා ගන්න ඕනේ වෙලා. හොඳක් කියන කතාවකත් එක එක කතා කරන්නේ නේ තමයි. මට සුද්ධ කරනවා. වැරදි ඉතින් ඇත්තටම මට සුද්ධ කරනවා කියන්නේ සුද්ධ කරනවා කියලා කියන්නේ කක්කනේ. නමුත් අපි කරන හොඳ ටිකේන සමාදන් වෙනවා නම් අපි විතර වාසනාවන්ත කෙනෙක් වාසනාවන්ත පිරිසක්. දෙවියෝ තීර්ෂා කරනවා. දිව්‍ය ලෝකේ ඉන්න දෙවියෝ තීර්ෂ කරනවලු විමර්ශන ලැබුණු මනුස්ස ආත්ම භාවයේ කොච්චර පිරිසිදුවට යන්න ක්‍රම හොයාගත්තද කියලා. අපි නම් මේ පරණ පිටත දිවි ලෝකේ. මේකේ ඉන්න කට්ටිය නිතර දුකින් ශනිච්ච දුක්ඛං සංසාරේ බල්ලෙක් මෙරිලා මහපාරේ හේලා දෝමා නකාදාන්තා තචෝ මංසං මහරු අට්ටි අට්ටිමිච්ච වක්කා මදයන් කිය කිය දෙතිස් කුණ පෙමනේ මට නම් නොදකි නොපත නොදෝකි ඔය දෙජස් කුණ බහතු දැකපු ගමන් මට ඒකටත් කුණපයක් වගේ හිතෙන්නේ ඔය ජොලිය තමයි මගේ හිත දුවන්නේ ඕනේ වැරද්දක් කරුවට ගොඩේ හැටි කොහොමද ඊට පස්සේ සාර කමත කරා කඩාගෙන එහෙනම් මගලකට එන්නේ දෙජස් කුණ බහන මොකද ප්‍රශ්නේ ආයෙත් කියන්නේ ඒකම මම කියයි කියලා දු ප්‍රශ්නේ ලිව්වේ. ඒ යටි බලනකොට ඥානන්ත හම්සෝ හරිම තකතිරු ඉහිලා මම ප්‍රසිද්ධිය කියනවා මේ. සම්පූර්ණ වැරදි. එහෙම ෂේප් එකක් හැඩයක් වෙන්නන්න පුළුවන් නම් මේ අනිත්‍ය දුක්ඛ සංඛාරය. කවදාවත් ඉන්න බෑනේ. ආනපනේ පේන්නේම නැති විදිහක් ඉන්නවනම් හොරිසොන්ටල් වර්ටිකල් කතාව කරනවා. ඇතිනියක් භාවනා කරනවා ඒකේ කියනවා මට උඩුතලක් නැති නිසා භාවනා කරන්න බෑ. උඩුතලේ ආනපනේ වැටෙන්නේ. ඉතින් මේ වගේ කොටු කරන්න ගත්තොත් බුද්ධහම ආනන්ද කටුරුන් දෙහම් කෙරුවනම් බරපතල වැරද්දක්. ඒ නිසා ඒක නෙවෙයි කියන්නේ මේ ආකාර සටහන් වලට මාරු වෙනකොට සටහන ඉඳලා ආකාර කරනකොට මෙහෙම තිබුණ එක මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම මේ වෙනවා ඒක මිසක මෙහෙම තිබුණ එක මෙහෙම වෙන්න ඕනේ කිව්වොත් එහෙම ඔක්කොගෙම හුස්ම හිල වෙයි අර කිරි පොඩ ගිහිල්ලා කොපාවක් ෆිච් එකක් නෑ ඒක සටහන් ආකාර වෙනස් වෙනවා ආකාර වෙනස් වෙන එහෙම තිබුණේ වටේට යනවා පැද්දෙනවා එහෙම වෙනවා මිසක් මෙහෙම තිබුණේක මෙහෙම වෙන්න හදනවා කියලා වගේ එකක් ඇල්ලුවා නම් ඒක ඒකට මේ ඒක සාධාරණීකරණය කරන්න බෑ එහෙම එහෙම මේ සභාවක කතා කරනකොට පොදු ජනරලයිස් කරන්න යන්න හොඳ නෑ මේ ආකාරයෙන් වෙන්න ඕනේ මේ ආකාරයෙන් මේ ආකාරයට මාරු වෙන්න කරන්න කියලා. එතකොට ඒක නිකන් රෙජිමෙන්ටේෂන් එකක්. භාවනාවේදී කිසිසේත්ම මොනම විදියකින්වත් කියන්න බෑ මේක ඉඳලා මේකට යන්න කියලා. හැබැයි වෙනස් වෙන බව නම් නිට්ටයයි. ඒක කියන්නේ නිට්ටයම නිට්ටය දෙයක් මේ ලෝකේ නෑ. හැබැයි අනිට්ටය නිට්ටයයි. ලෝකෙ නිට්ටය කියලා දෙයක් නෑ. ඔක්කොම වෙනස් වෙන හැබැයි අනිට්ටය බව නම් නිට්ටයයි. ඒ නිසා අපි අන්‍යෝනි භාවනාට වෙනස් වීමක් බලාපොරොත්තු වෙනසක් අපි හිත වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා අපේක්ෂා කරන්න කිය හැම කෙනාගේම බලාපොරොත්තු සුන්වීමේ කාර්යය තියෙනවා. ඒක තමයි ගොඩාක් වෙලාට ගුරුවරු දාන දේවල් ශිෂ්‍යයන් වරුවා. ඒක කරන්න බෑ පොඩි ළමයින්ට. අපි දැන් කරගෙන යන පොඩි ළමයින්ට සත්‍ය පිළිතර දෙකේ උන්න මොන විදිහකින්වත් ඔය ලොකු මිනිසුන් වගේ අඳන්න බෑ. සත්‍ය පිළිතර කිව්වම එයා යාගේ ක්‍රමයේ කියලා දෙනවා. ඕනම දෙයකට ගිහිල්ලා එක දවසක දවසක ඒ ළමයින් සතිය කියන කියලා දුන්නොත් අහුවෙන්ද ඒකම 10 කාඩයකට ටීචර්ට කියලා දෙනවා. ඒකම මේ විදිහට වෙන්නේ. මේකම ඒකට පේන්න පටන් ගන්නවා ඒ ළමයි හිත කොච්චර නව මොදුරිය. වැඩිහිටි කට්ටිය හිතාගෙන ඉන්නවා මේක මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා පොත් ලියනවා. ඒ අර කෙනෙකුට කියනවා. ඒකකොට ඒක අනිත් එක්කන බලාපොරොත්තු වෙන බහනකට මෙහෙම වෙන්න ඕනේ. එහෙම එකක් ඇත්තේ නෑ. එහෙම මං කියුවා කසින භාවනා අභිඥාව ගන්න ගියාට පස්සේ කියන දීලා තියෙන වාර්තා මට විද්‍යා අධ්‍යාපනය කරපු නිසා මට වමනයක් ආවා. ඕගනික් මේ ඉනෝගනික් කෙමිස්ට්‍රි වල ෆෝමියලාස් කටපාඩම් කරලා තිත්ත වෙලා හිටියේ. ඕගනික් කෙමිස්ට්‍රි වලට මම කැමතියි. ඊට පස්සේ මට ප්‍රමිත දැකලවත් නැති එකක් ෆෝමියලා එකට දාලා අපිට උගන්වලා කිසිම අදාළ නැති එකක් අපි ඔළුව ක්‍රේල් කරනවා. තුප්පරි. ඊට පස්සේ මේ අභිධර්ම ගන්නට ගියාම මේකට ඇවිල්ලා මට බක්කු ගහන්නේ කියලා විසිකොල ගන්න කියලා බුද්ධ ධර්ම විසිකොලන්නේ. අර විද්‍යා අධ්‍යාපනයේ දෙකල දැකලා මේකේ තියෙන නරක දැකලා මෙතනත් ඇවිල්ලා ගෝවිලා සතන දකින්න. මට ඒක ඉපා වෙලා ආවෙනවා. ඉතින් මොනම දෙයක් හරි ෆෝමියුලායකට දැක්කම මම දන්නවා ඒක වතරයි. හැම සිස්ටම් එකක් තුළ මේ සිස්ටම් එක විනාශ කරන ගතිය තියෙන නිසා බුදුචානන්සේ පෙන්වුවේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා මේකත් ෆෝමියුලා එකක් තමයි. අදුම අවුල් කරන කතිය. ඒ සම්ම මහාචික්‍රමී කරන්න ගියා. පාව ක්‍රමී කරා. ලොකු සංසේ ගාඩිය එක එක න එක එක ක්‍රම දාන්න හදනවා. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. ඉදිරිපත් වෙලදී බලන එක විතරයි මේ කියන ක්‍රමය. ඒකෙත් මේ සතහන මේ ආකාරයෙන් නිත්‍ය සංඥාවක ගිය පැහැදිලිවම ප්‍රශ්නේ ලියනකොටම තේරෙනවා. පටන් ගන්න තියෙන්නේ ඒ වගේ ප්‍රී කන්සීව්ඩ් අයිඩියා එකක් පටන් ගන්න ලියතියි ඒකට ප්‍රශ්න කියවුනට තියෙනවා. දැන් උඩට කිය දෙන්නේ නෝ ලං කරන වැඩි. ඒ අලාකොට කියන්නේ නෝ මයික් එක කැප. නේ පටන් ගන්නකොට එන ගන්න වගේ අලා අලාකොම් කරා. මයික් මේ අන්තර්ජාලයේ සවන් දෙන අයට ප්‍රශ්නේ ඇහුන්නේ නැතිනම් අසාධාරණයක් වෙනවා හරියට. ඒ නිසා මයික් එක පරිසංස්කෘතිය කරලා ගහන මෙහෙම නේද? මෙහෙම නේද? නැහැ නැහැ. ඒක ඒක. එන්සිටි ගැටි. මෙච්චරයි. මේ අඟල් හතරක් තියාගන්න. එතකොට තමයි උසේ ඉන්නේ ඒක අර පිටතට ගෙන්නනවා කතා කරනකොට. ආ. අපිට විලා ඉවරයි කමන්නේ ප්‍රශ්න ගන්න. සක්මන පිළිබඳ ප්‍රශ්න තියෙන්නේ මම සක්මන් දාලුත් මේ අද දෙවිදිහකට try කරලා සක්මන් කරන්න පළවෙනි එක බොහොම මේ සක්මනේ detail බලන්න උත්සාහ කරා බොහොම slow ඇවිදිනවා ඒකෙදී අත්‍තරම හොඳට detail දැක්කා කකුල බර මාරු වෙනවා ඒතකොට කකුල තියෙනකොට ඇඟිලි ටික ටික දිගෑරෙනවා ඒ වගේ සෑහෙන ඩීටේල් එකක් මුලදී හැබැයි ඒකෙදි මේ ගොඩාක් ස්ලෝ වෙනවා කියන්නේ මම ඩීටේල් බලන්න බලන්න ඊවර තියෙන විදිහ හරිම ස්ලෝ හරිම මේ විකෘති ස්වභාවයක්. ඒ වගේ කකුල කොටයි ඔක්කොම හොඳට දැනෙනවා. සිහිය දිනවා. ඒ ඔක්කොම ඉවර වෙලා ගිහින් අන්තිමට බොහොම ඒකාකාරී ස්වභාවයක් වෙනවා. සිහිය ඒකෙදි අර ඩීටේල් පේන්නේ නැහැ. විනා විතරයි පේන්නේ. කකුල අර පරමාර්ථන පේනවා. ඒක එක ක්‍රමයක්. ඊට පස්සේ අනිත් වෙලාවදී මම බොහොම නැචරලි ඇවිදින්න පටන් ගන්නවා. අරකට වෙන්නේ වේගවත් ස්ලෝ නැහැ. ඒ වගේම ඉච්ඡා දීගෙන පේන්නේ හැබැයි බලමා වෙනවා පේනවා වැඩි ඉගෙන බලන්න බෑ. සිහිය එක එක විදියට තියෙනවා. ඒකවල කොහොමද ඉදිරියට කරගෙන යන්න සුදුසු? දෙවෙනි එක කියපු ක්‍රමයෙන් තමයි පටන් ගන්න. නැචරලි එවිදින්. ඒ තමයි කොයි වෙලාවක හරි තේරෙනවා නම් මම දැන් ඉඳගෙන නෙවෙයි. මම නිදාගෙන නෙවෙයි මම ඉඳගෙන නෙවෙයි මම ඇවිදින බව දන්නවා කියලා. එතකොට තමයි සම්පූර්ණ ආරම්භය යන්නේ ඊට පස්සේ ස්ලෝ කරලා විස්තර වලට යනවා. ඉස්සලා මොන කරලා තියෙන්නේ ඉරියව්වට හිත දාගන්න එක. ඒස් normal place එක ඇවිදින්න නිකන්. ඇවිදලා ගන්නවා හිතගෙන නෙවෙයි අනිදාගන්න ඉඳගෙන නෙවෙයි ඇවිදින්න කොහොමද දන්නේ? ආයතන තියෙන්නේ ඉඳගෙන ඉන්නකොට. සනේ බිම්වාදීනේ දැන් පතුල් දෙකට බිම්වාදීනේ කියලා අර ගුරුසු ක්‍රමයකට මාතෘකාට ඇතුළේ. ඊට පස්සේ බලනවා මේ දැනෙන පතුල් දෙක වමයි දකුණයි වෙනසක් තියෙනවද? වේගෙන් යනකොට සහ හිමීට යනකොට වෙනසක් තියෙනවද කියලා අර ප්‍රවිෂ්ටි ලැබුවට පස්සේ ඇතුළ විශ්වර බලන්න. ඒකේ ගුරු පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා දැන් ලංකාවේ දෙට කිව්වොත් එහෙම දැන් අපි මම නුවර. ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ ට්‍රිප් ගියම අපි යනවා කටුගේ වල. ඉතින් කටුගෙට යන්න පාර දන්නේ නෑනේ. ඒකට ගයිඩ් කෙනෙක් ඕනේ. ට්‍රිප් එක ඕගනයිස් කෙනෙක් නා කටුගෙට යනකම්ම පාර ගෙනියනවා. දැන් ඊට පස්සේ කටුගේ දැක්කා. ඊට පස්සේ කටුගේ ඇතුළට ගියා. කටුළු ඇතුළට ගියාම මේ අවුරුදු 6000ක් වගේ ශිෂ්ටාචාරයක් මේක අපේ දෙකේ තියෙනවා ඊට පස්සේ ග්‍රීක ශිෂ්ටාචාරය දැන් ඒක ඇතුළේ ඉන්නකොට දැන් මේ ග්‍රීසියේ ඉන්නේ කටුළේ ඉන්නේ ලංකාවේ කොළඹද කියලා මතක නැති. ඉතින් කටුගෙට යන්න පාර දැනගන්න ඉන්නේ කටුගේ ඇතුළට ගියාට පස්සේ එක එක ඒක ඇතුළේ පෙන්වන දේවල් වලට යනවා. ඒක ඇතුළේ ලෝකයක් තියෙනවා. ඉස්සෙල්ලා එකට නෑ ඇවිදින බව. නිකන් ඇවිදින බව දැනගන්න. ඒක නිසා අපි වීඩියෝ පිටිවකට දාලා තියෙන රතු පාසලේ පොඩි ළමයිට උගන්වන්න. ඒකේ ළමයින්ට කියනවා ඉස්සෙල්ලා විනාඩි 5ක් විතර නිකන් එහෙම නිකන් normal pace එකේ ඇවිදින්න කියන. එතනදී අපි දැනගන්න ඇවිදිනකොට ඉඳගෙන නිවෙන බව දන්නේ කොහොමද? හිතගෙන නොවන බව දන්නේ කොහොමද? නිදාගෙන නොවන බව දන්නේ කොහොමද? ඒක හොඳට තහවුරු වෙලා ඒක මූණට මූණ දැම්මට පස්සේ තමයි ඒක විස්තර කරන්නේ. ඉස්සර බලනකොට මම slow pace එක වම දකුණ වෙනස විලුඹ ආර්ච් එක ස්ලේවකේ ඇඟිලි වල විශ්ව ඕ බලන්නේ ඉස්සලා පළවෙනි සුවදතාවය ඇති කරගත්තට පස්සේ තේරෙනවද ඒක ඕනම තැනක තියෙනවා ආනුභව ශික්ෂා අනුභව කිරිය අනුභව ප්‍රතිපදා කියලා ක්‍රමයකට යන්න විස්තර බලන්න යන්න එපා නටන කරනවා ඉස්සෙල්ලා කෙල්ලේ ආලු කරනවා ඊට පස්සේ තමයි කේන්දරේ බැලිවි සාමාන්‍ය විස්තරයක් දැකපු දනවා වයස කීයේද කේන්දරේ මකරද කියලා කිව්වොත් ඒක වැඩි දුරක් ඒකට කියන්නේ පාවකසාරිකයේ තියෙන නිකන් ওই භාවනා ගැන උගා ප්‍රශ්න වැරදිට අහන්න කියනවා. කිව්වහම මිනිස්සු පටලවා ගන්න කිල්ලේ කාරු කර ගන්නවා මේ වැඩක් ඕනේ. ඒක විස්තර බලන්නේ මේක යාළුද කියලා බලන්න. ඇයි විස්තර බලන්නේ කියන්නේ යාළුවෙ නැත්නම් දැන් මට ඒක නෙමෙයි. හරියන්නේ. ඉතින් කිල්ල හැදෙනවද කියලා බලන්න. ඒක තමයි නැති වෙන්න බෑ ඔය වයස වෙනකොට. ඇහැ දෙනවා නම් සුළු කෝණයක තියාගෙන ඉන්න කියලා තියෙන ඇහැ දෙන පුතා. පහළ කෝණයක බැලියට බලන්නේ ඒකට අක්සෙප්ට්. අපි සුළු කෝණයකට ගන්නවා. ඒක ආවට පස්සේ තමයි දැනගන්නේ දැනුන්නේ වැඩිපුර විස්තර වෙනාම සම්මා වෙනාම ඒ තේදාම නෙවෙයි. අනිත් දවසක් කරගෙන. ඒ වගේ කියලා දෙන්න ඕන දේවල් නෙවෙයි මෙච්චර දුර එන්න ඕනේ නෑනේ ඕනිලද? ආ කොහෙන්දා ඊගාට සැප සුඥානසේ ක්‍රමේ තියෙන අනුකූප සික්කා අනුකූප කිරියා අනුකූප ප්‍රතිපදා අද මේ මේ පොච්චි වල භවනා කරන්නේ නැහැ අර පළවෙනි එක දෙක තුන දන්නේ පොඩ ඩීටේල් වලට යන පස්සේ ඇන්කරේජ් එක නෑ ඒ බැස ගැනීම තමයි තාමත් වැදගත් වෙන්නේ අරමුණට බැස ගැනීම මම සක්පක් ඒ දින හිටගෙන නෙවෙයි ඒක දැනගත්තට පස්සේ තමයි සක්මණේ විස්තර කරන්නේ දැන් අපි ඒ නිසා විනාඩි 10ක් විතර ඇතුළත දීලා තියෙනවා අපි විනාඩි 20ක් වැඩිපුර අරගෙන තියෙනවා මේ උදාගත කාලයට වැඩිය. අපි දැන් තියෙන එකයි ඊට නතර කරන්න ඕනේක දැන් අපි අරගෙන තියෙන්නේ ඒකට කාලක් විතර විනාඩි 45ක් විතර කාලයක් තියෙනවා අපිට. තුනයි 30ට අපි නැවත රැස් වෙනවා. විනාඩිය කියන්නේ 40කින් පරියන්ක භාවනාව. ඒ අතර තීව්‍ර කතා සක්මන් කරනවා සම්බන්ධ වෙච්ච ජීවිතනාට තේරුම් ගන්න.